ඉස්සරහයි ගෞරවනීය සංගරත්නේ පාසක මහත්තුරු සම්බන්ධ කරන අපි මේ බ්‍රහස්පතින්දා කරන ධර්මදේශනාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ සිදුම දෙනා ධර්මදේශනාවකට tempත් වෙලා සාදුකාර නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස අසේසු වේදං අකරං අලෝලං අනඤ්‍ය පෝසින් සපදාන චාරින් කුලේ කුලේ අපපටිබද්ධ චිත්තෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ හෝති කරුකටීතු ස්වාමීන් වහන්සේ පාසක මහත්මයා අපි බ්‍රහස්පතින්දා දවසේ දීපය ඉසනෝනේ චාරිත්‍රාක් විදියට ධර්ම දේශනාවකට වෙලා ගන්නව සම්බන්ධ වෙනවා මේ දවස්වල මේ ධර්ම දේශනාව සඳහා අපි කග්ගවිසාන සූත්‍රය ඉස්සරහින් තියාගෙන තියෙනවා මූලික මාතෘකාව වශයෙන් උද්දෘත ලබා ගැනීමට ඒ කග්ගවිසාන සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ. මේ සුත්ත නිපාතේ ඉතින් විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. එතන කුද්දක නිකාය ගත්තත් ඒකේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. දීඝ නිකායට, මජ්ක්‍ධිම නිකායට, අංගුත්තර නිකාය, සංයුත්ත නිකායට අහුවෙච්ච නැති අහක දාන්න බැරි පුංචි පුංචි කෑලි කුද්දක නිකාය වශයෙන් පුංචි කෑලි වශයෙන් කුද්දක නිකාය සංග්‍රහ වෙලා තියෙනවා. එනිසා ඒකේ පසුබිම එච්චර ප්‍රසිද්ධ නැහැ, නිදාන එච්චර ප්‍රසිද්ධ නැහැ. අර වැඩ කරලා වැඩ කරලා ඉවරලා ඉතුරුින් සක්කු මුක්කු ටික අහක දාන්න බැරි හොඳවද රස කෑලි ටික මේකට එකතු වෙලා තියෙනවා. ඒ නිසා අර දීගනිකාය මජ්ක්‍ධිමනිකාය කියපු නැති කෙනෙකුට කුද්දකනිකාය පොතේ තියෙනවා කෙලින්ම අල්ල ගන්න අමාරුයි. මොකද අර පසුබිමේ ඒ අදනමේ තමයි කුද්දකනිකාය දිගහැරලා තියෙන්නේ. ඒකෙනුත් සුත්ත නිපාතය කියලා කියන ඔయిత වැඩිය ඒක මණ්ඩි මෙදෙන්න විදියක් නෑ. අන්තිමටම මණ්ඩි මෙදිචාරිය සාර මණ්ඩය සුත්ත නිපාත වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒක තියෙන්නේ භාධාවත් ගාථා ස්වරූපේ. ඒ නිසා අර ගාථා පද බන්ධණයට ගියාට පස්සේ සාමාන්‍ය භාෂා දැනුමේ පොඩි දියුණුවක් අවශ්‍යයි සුත්ත නිපාතය. ඒ නිසා ඒක බුද්ධ දේශනාවේ කියන ගැඹුරු කොටස් රස කැලිටික රසකාරක ටික රසකාරක කියන එක වැඩි රස ඕජාව ටික මේකේ කියලා උඟ දාර්ශනිකව විස්තර කරනවා. ඉතින් ඒකෙන් මේ කග්ගවිචාන සූත්‍රයේ කියන විශේෂත්වය තමයි ඒක විතරයි පසු කාලීන අත්කතාවල හැටියට බලනකොට මේ ශාසනයේ පච්චේක බුදු බුද්ධ කියන පසේ පුත්‍රජානන් වහන්සේලාට සම්බන්ධ වෙච්චි ගාථා කොටස ධර්ම කොටස කියලා කියනවා. අනික් කියුවා බුදුරජාණන් වහන්සේට සහ ශා วก ඕදී බුදුවරුන්ට සම්බන්ධයි. මේක සම්බන්ධ කරලා තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා. ඉතින් ඒකට සුගතවල නම් එහෙම සඳහනක් නැහැ. නමුත් අටුවාචාරින් වහන්සේලා මේවා පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒකට හේතුව මොකද බුදු කෙනෙකු තුල දකින්න බැරි ශ්‍රාවකයන් වහන්සේලා තුල දකින්න බැරි තරම් උදේ කලාවට ගරු කරන ගතියක් එකලා ජීවිතයක් පසේ බුදුරජාණන් වහන්සේලාට තියෙනවා කියන මතය. ඉතින් ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලාගේ අවබෝධයෙන් පස්සේ තමන්ටම මතක් කරගන්න සීයලව ගන්න ධර්ම කොටාස මේ වගේ උදාන ගාතාවල් විදිහට සංග්‍රහ වෙලා තියෙන බවත් අපේ ගෞතම සර්වජන් වහන්සේ වසීපත් කරලා දේශනා කළ බවක් තමයි අටුවා කතාවල සඳහන්. නමුත් ඒවා දිහා අනිකුත් ඊකනිකාය මජ්ක්‍ධිමනිකාය ආදී සූත්‍ර පොත් කියවලා මේ ગાථා බලනකොට පේනවා ඒක ඉතින් එහෙම වෙන් කරලා දක්වන්න බෑ අනික හැමතැනකවත් පුදුරජාන් වහන්සේ උදේකලා බව එකලා ජීවිතය ඒක භක්තික ඒක සෙය්‍යක අදුතියක කියන වචන රාශියක් පාවිච්චි කළා තියෙනවා. ඉතින් මේකේ ඒක අවධාරණය කරලා තියෙන නිසා අනිත් එක පසුකාලීන ආගමානුකූල ජීවනය යනකොට ධර්මයේ පොඩ්ඩක් කොන් වෙලා පිළිස එකතු වෙලා කරන පූජාවල් වලට ඉඩ සලස්ස ගන්න අර හුදේකලා වීමේ වටිනාකම පොඩ්ඩක් කොන් කරව බව පෙන්නනවා තියෙනවා. ශාසනයේ තියෙන ප්‍රධාන ඉගැන්වීම තියෙන්නේ හුදේකලා භාවයේ එකලා භාවයේ විවේකී. විවරණ විවේකී කියන නම සමාහලාට සාධන කළා කියලා. නමුත් දැන් නිවන් හොයන්න හදන්නේ දඹදිව ගිහිල්ලා ඒ නැත්නම් ලක්ෂ පූජාවල් එකතු කරලා විශාල බෙර ගහලා විශාල කොජි කොජි හොල්ලලා කොටි දාගෙන නිවන් යන්න හදනවා. ඒක එතකොට ඒ කතාවත් එක්ක මේ හුදකලාව කරපෙන්නේ නැති නිසා දෝ මේක ඉතින් අර පසුබිද ඥාන වහන්සලාට හේතු කරන්න හදනවා. නමුත් ගාතාවල් වල තියෙන අර්ථය පොඩ්ඩක් තේරුම් කරලා ගත්තොත් ඒක මේ මේ අසේ බෝධිසත්වයන් වහන්සේලාට, ශ්‍රාවක බෝසත්යන් වහන්සේලාට, මහා සම්මා සම්බුදුරජාණන් බෝධිසත්වයන් වහන්සේලාට, ඕ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ශ්‍රාවකයන්ට ඉතර අවකපෙන ගතියක් පේන්නේ. ඉතින් ඒ නිසා අපි භාවනා කරන පිළිස් වශයෙන් දැනටමත් හුදකලා බව අගය කරන ඒ සඳහා විශේෂ පියවර රාශියක් බොහෝ දිනකට කරගන්න කැමැත්තෙන් සිටින කරගන්න බැරි ඒ රාශියක් තියාගත්ත පිරිසක් විදිහට අපිට පැත්තකට වෙලා දොරවල් වහගෙන මේ වගේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ප්‍රසිද්ධ කෙරුවොත් බොහෝ විට දැන් තේ ජනප්‍රිය බුද්ධ ආගම බබාගෙන කන කට්ටියට ටිකක් හිතේ දෙන්න ඉඩ තියෙනවා. අපිත් එක ගැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේක එහෙම ගටන්න පාවිච්චි කරන්න නරකයි. නමුත් අපි මේ ගත කරන අපි පෞද්ගලිකව මේ වෙනකොට අගය කරු මේ හුදකලා බව උද්දීපනය කරගන්න පෝෂණය කරගන්න සර්වචනාංශයේ පෙන්ලා තියෙන මේ ગાථා අපිට අනිකුත් කාතා වගේම අනිකුත් සූත්‍ර වගේම උදව් කරනවා මේකේ පොඩ්ඩක් එක අවධාරණය කරනවා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ඒක චර ඒක චර කියලා කියන්නේ තනිව හැසිරෙනවා කියන එක. එහෙම කියන්නේ මොකද? ਸਰවචනසේ සඳහන් කර තියෙනවා තණ්හා ဒ ුතියෝ පුරිෂෝ. මිනිස්සෙකුට දෙවන්නේක් ඉන්නවනම් එයා තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව නැති කෙනා තනි වෙනවා. තෘෂ්ණාව සහිත එකනා 2 3 4 5 වෙනවා. එක බ්‍රහ්ම දෙක දේව තුන ගම හතර කලහය කියලා බුදුහන්සේ සඳහන් කළා. ඒ නිසා බ්‍රහ්මචර්ය ජීවිතයක් අවශ්‍ය නම් තමන් ගණ්‍යා කෙරේ බැඳී, කුලයා කෙරේ බැඳී ගත කළත් අඩු ගානේ දවස කොච්චර වෙලාවක් තමන් තමන් සමග ජීවත් වෙන මම දැන් මෙතන ජීවත් වෙන චිත්තක්ෂණ ගානක් තියනවාද? එතනට එවැනි දෙයක් හෙට වෙනකොට වැඩි කර ගැනීම සඳහා කුමන විදිහේ ජීවන රටාවක් ආජීවයක් අපි ගරු කරනවාද කියන එකෙන් සත්පුරුෂය අසත්පුරුෂය තේරුම් ගන්න පුළුවන්. ධර්මයේ තේරුම් ගත ප්‍රදේශයයි අසත් ධර්මයේ සත් ධර්මයේ තේරුම් ගත ප්‍රදේශයයි අසත් ධර්මයේ තේරුම් ගත ප්‍රදේශයයි ගන්න පුළුවන්. ඉතින් සමහර බුද්ධ ආගම මේ ජනප්‍රිය භාවයට, ලාභයට, සත්කාරයට, සම්මාන සිලෝකට යනකොට ඒ බුද්ධ ආගම කරන අයට නබෝ කලකින් මානසික අසහන හැදෙනවා. මොකද මේ යන්ත්‍රයේ තියෙන්නේ මේ ජනප්‍රිය භාවයට, ලාභයට, සත්කාරයට නෙවෙයි, උදිකලා භවට, එකලා භවට, ඒකචාරී බවට, ඒක භක්තික බවට, ඒක සෙය්‍යක බවට. ඒක සෙය්‍ය කියලා තනියදී බුදියන්. දෙන්නේක් නැහැ. ඒක භක්තික කියලා කියන්නේ අරුණේ බටන් මධ්‍යහ්නෙට විතරයි ආහාර ගන්නෙ අනික් වෙලාව බණ භාවනාට යොදවනවා. ඒක චාරී කියලා කියන්නේ දෙවන්නේක් නැහැ. සුචීකාවක් නැහැ. ඒක හරියට කඟ වේනගේ අඟ වගේ කියලා හරුවචාන්සෝ දේශනා කළා තියෙනවා. මොකද කඟ වේනගේ අඟ විතරයි ලෝකේ තනි අඟකට තියෙන අනිත් ඔක්කොලාට අං දෙක දෙක තියෙනවා. ඒක නිසා අනිවේ කඟ වේනා තාමත්ම බලවත් සතෙක් උදකලාව ජීවත් වෙන උදකලා අඟක් ඇති සතෙක්. ඉතින් මේ කග්ගවිධාන සූත්‍රයේ ගාථා 40ක් තියෙන. 40න් 39ක්ම ඉවර වෙන්නේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන ධ්‍රුව පදයෙන් කඟ වේන හඟක් බඳු බඳු අදහස් ඇතිව තනිව හැසිරෙන්නේ. ඒකෝචරයේ කග්ග විසාන කප්පෝ කප්පෝ කියලා කියන්නේ ආකල්පවලට කග්ග විසාන කප්ප කියලා කියන්නේ තනි වීමේ ආකල්ප අංග වේනගේ තනි අංග වගේ වීමේ ආකල්ප සහිතව දැනට නැතුණත් එහෙම වෙන්න මේ වන්නේ මේ කියන හිත ආකල්ප ඇතුව නැත්නම් කෙලෙස් සමග මිශ්‍ර වීමකින් තොරව නික්ලේශීව නිර්මල බවට ඒකෝචර එක්ක හැසිරෙන්නේ කියලා කියනවා. ඉතින් මේ රැල්ලට වැටුනොත් රැල්ලට අහු වෙනවා. ඒ නිසා රැල්ලට වැටෙන්න ඕන නම් රැල්ලට වැටෙන්න ඕනේ. ඒ නිසා තනි වෙනකොට ඊට හුඟක් වෙනස් ජීවිතේ නමුත් ඒක මේ සාමාන්‍ය ලෝකයේ දැනුමියත් නැති නිසා බුදු කෙනෙකුට විශේෂ කළ පෙන්වන්න වෙනවා. තමන්ගේ විවේකයේ කැමැති, කායික මානසික සෞඛ්‍යය කැමැති තමන් කෙරේ කරුණාවන්ත කෙනා, මෛත්‍රිය තියෙන කෙනා, ඇලි ගලි වාසය නොකර බැරිකමට කරන්න ඒක පරණ කර්මයක් කියලා හිතාගෙන අලුතෙන් කර්ම රැස් නොකිරීමට නම් පුළුවන් තරම් එකලා ජීවිතයකට යන්න ඕන. ඉතින් ඒක තමයි මේ ගාථාවල සූත්‍රේ පුරාවට රැව් පිළිරැව් දෙන්න රාවණගන සද්දේ. නමුත් මේ ගාථාව ගත්තොත් රසේසුකේදං අකරං අලෝලං. රසගේදී කරන්න එපා. රසගේදී කියලා කියන්නේ රස ලෝලය රසගේදී කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒක දිවට තමයි ගන්නෙ. දිවට විවිධ රසමසවලු ගෙන දීම සඳහා දවසට තුන් වේලක් ඇවිල්ලනවා. ඊට පස්සේ අතරමැදි කීටි කෑම බීම જાති. ඉතින් මේක තමයි මුළු දවසම ගත වෙන්නේ. උදේට පස්සේ දවල් 10ට මොනවද ගන්නෙ? 10ට පස්සේ දවල් 10ට මොනවද ගන්නෙ කෑමට? ඊට පස්සේ හැන්දෑවට කෙටි ආහාරය මොකද? ඊට පස්සේ රැයට හොඳටම පාටියක් දාන්නේ කොහොමද? ඊට පස්සේ හිට උදේ කරන්නේ කොහොමද? දවස පුරාම වෙන මොකක්වත් නැහැ. මේ රස ගේදය ඒක දැන් එන්නේ ඉන්නේ බෝවිල් ලෙඩක් වඩටපත් වෙලා තියෙනවා. ඕනම තැනක ඒ රසමස උළු භෝජන සංග්‍රහ සඳහා තියෙන හැකියාවන් සමාජයේ දියුණු ලක්ෂණ බාරපත් කරලා තියෙනවා. මොකද සමාජ දියුණු සමාජන ඕන වෙලාවක ඕන තැනක පාටියක් දාන්න පුළුවන්. ඒක තමයි දියුණුකම කියලා සම්බන්ධ කරලා තියෙනවා. මේක ඉතින් බය જાතියක හැටි. තනියෝ ජීවත් වෙනවම කොන්දපණ නැති සාමූහිකව ජීවත් වෙච්චි පක්ෂීන් ජීවත් වෙන්නේ සාමූහිකව උරගේ භගක් කරලා ජීවත් වෙන සාමූහික අන්නේ ගතියක තියලා තියෙන උරුල ගතියක් මේ මනුස්සය තුළ තියෙන. මනුස්සය නිසා සමාජශීලී සතෙක්. නමුත් ශ්‍රේෂ්ඨම සભ્યත්වගත ශිෂ්ටාචාරගත සත්‍යාවිච බුදුහාමුදුරුව තනි වීමේ අගය කතා කරනවා. ඒක නිසා අර රැල්ලට බැඳිලා රැල්ලට වැටිලා ගත කරන සත්වයාට බුදුනාසේ දෙන මේ ඒකචර භාවය ගැන කතා කරනකොට එතෙන්දී රසලෝලී අනිත් පැත්ත කතා කරන්න පුළුවන් නමුත් සමාජයක ඉඳගෙන නම් ඒක කරන්න අමාරුයි හැම වෙලාවෙම මේ කෑම කතා තමයි කණ්ඩක කණ්ඩක සූත්‍රය කියලා ඔකට කියන්නේ කණ්ඩක සූත්‍රය විතරයි තියෙන්නේ ඒකට තමයි මේ සේරම කටයුතු කරන්නේ ඉතින් ආණ්ඩුවක් කිව්වොත් එහෙම අපි කණ්ඩ ටික දෙන්නම් කියලා අපි දවස්වල බත්ගොට්ටෝ එහෙම නැත්නම් මේ කැමරට පහින්න කට්ටිය කියලා ඡන්ද ව්‍යාපාරවල ප්‍රධාන වශයෙන් මේක තමයි විශේෂම ලංකාව වගේ රටවල. හැබැයි ලංකාව විතරක් නෙවෙයි හුඟක්ම දියුණු රටවල් වල බැලුවොත් සිංගප්පූරුවේ වැසියෝ කැමරට බීමට රුසියෝ කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් යන්න සිංගප්පූරුවේ උඩ දැනක කනවම තමයි වැඩි. පාරයින හෝටල් හදාගෙන උදේ ගියත් කරා දවල්ට ගියත් කරා රාට ගියත් කරා. ඉතින් මේක බුදුරජාණන්ස පෙන්වන්නේ රස ගේදය රස ලෝලය. මේක රස ලෝලය කියන්නේ දිවට රස විතරක් නෙමෙයි විවිධ වර්ණ සටහන් දැකීමට ඇහි තියෙන දර්ශන කාමය කියලා එකට කියනවා. ඒක නානා දර්ශන දැකීම නැති කාමය. ඊගාට ශබ්ද සඳහා කර්ණ රසායන සංගීතයේ සඳහා ඒ සભ્યත්වය කියලා හිතාගෙන උස්සස්ම සංගීතයට රාජ්‍ය අනුග්‍රහ කරමින් කටයුතු කරනවා. බුදුජානක නිවැරදි බොහෝ මධ්‍යස්ථ අදහසක් ගත්තේ බුදුජානනාසේ සඳහන් කරේ රුන්න විදම්බික්කවේ ගීතක්. අහන්නේ ගීතී කියලා කියන්නේ ඇඬිල්ලක්. නැච්ඡන් මිදම් වික්කවේ උම්මත්තක. නටනවා කියන්නේ පිස්සුවක්. මේ පිස්සු ගොළුවක් කිච්ච මේ පොළොරත් වෙච්චක් උඩ පනින්නේ. මේ ලෝකේ සම්මාන දුන්නට මේ උම්මත්තක මිදම්. ගීතේ කියලා කියන්නේ ඇඬිල්ල. මේ කරබන් නිකන් ඉන්න එක තමයි. මනුසකම කියලා ඒ රසගේදය, දස්සන කාමය, සවන කාමය ඊට විවිධ ගන්ධ සුවඳ සඳහා කොළඹ තියෙන හොඳම සාපෝල තියෙන එක බිඳුවක් දැන් මේ කැලේ තියෙන වල්ලපට්ට කපන්නේ වෙන මොකටවත් නෙමෙයි. මේ ගඳට. මේ ඒකේ විශාල සුවිශේෂ ගඳක් තියෙනවා. මේ එක පරට්ටේ දන්නේ කොහෙද තියෙන්නේ කියලා උන්නේ කපන. අපල හම්බ වෙන්නේ නැහැ. අර මේ මේ මුතු බෙල්ලෝ නිරික මේක මුතු හොයනවා. අසුචි ගඳයි. කවදාකවත් හම්බෙලත් නැහැ මුතු. මුතු. ඒ මුතු බෙල්ලෝ ඉන්න හරියක් පරනවා. මේක මේක බලන්න. ඒ වගේ තමයි මේ රසයට ගඳට ඒ ගඳ මේ ඉන්න මේ බල්ලපට කපන අහිංසක අහිංසක නෙවෙයි පෙරේත જાතියේ කවදාකවත් ওই ගඳින් ඇති වැඩක් නැහැ. ඕක විකුණලා කියක් හරි ගන්න තමයි <clears throat> පස්සේ යන්නේ. නමුත් මේකේ කොච්චර මෙහෙවීමක් කරනවද මිනිස්සු? Taman <clears throat> දිගේතර ළඟ තියෙන ගහම කපලා ඒ මොනවාක්වත් නැතුව නිකන් ගහගෙන දාලා ගහට පුළුවන් නම් අඬයි. මිනිස්සුන්ට එහෙම ගාණක් නැහැ. මොකද ඒ ගඳට මත් වුණාට පස්සේ නැත්නම් ගඳ හරහා සල්ලි වලට මත් වුණාට පස්සේ ඕන ජඩකමක් කරනවා. ඊට පස්සේ රසය දිවට රසය ඊට කයට පහස සඳහා සුඛභෝගී යාන වාහන ඇඳ පුතු පොට්ට මෙට්ට බලන්න දවසින් දවස කාර්කේ මොඩල් එක වෙනස් වෙන හැටි මේ හැම එකෙම දෙන්නේ වෙන්දට වැඩිය පසට විල්ලුද ටිකක් දෙනවා කෝටි ගානේ ගාන වැඩි වාහන ඉඳගෙන ඉනකොට පසට විල්ලුද පොඩ්ඩක් අල්ලලා ඉතින් මෙව නිසා මේ මිනිස්සු දන්නවා මේ මේ විදිහට රස ලේවලේ රස කාමයේ රස ගේදී විකුණන ජීවත් වෙන මිනිස්සු මිනිස්සයා පුළුවන් තරම් ලෝලී වෙන්න වෙන්න ඒ මිනිසුන්ට අවුරුදු ගාණක් සැලසුම් කරන්න පුළුවන්. මනුෂ්‍යයතර නෙවෙයි උන්ගේ දරු දරුවන්ට සැලසුම් කරන්න පුළුවන්. ඉතින් ඒක ඒ එවැනි විශාල ඒ රසලෝලීත්වයේ විකුණාන කන ජීවත් වෙන මිනිසු මේක සමාජයේ ඉහළම පැලැන්තියේ වැඩ, උසස්ව පෙළේ වැඩ කියන ඒකම වෙනම මෝස්තර හදන. මෝස්තර හදන ඉහළ පැලැන්තියට යනවා මෙන්න මේ පෙනුම තියෙනවා. මෙන්න මේ ශබ්ද තියෙන්න ඕනේ. මෙන්න මේ ගඳ තියෙන්න ඕනේ. මෙන්න මේ රස තියෙන්න ඕනේ. මෙන්න මේ පහස තියෙන්න ඕනේ. අපි ගන්නේ අපි පුරුදු කරන්නේ මේ පැත්තට යන්න තමයි. ඒක ගියාට පස්සේ ඒකට වෙනම සම්මාන දීගෙන එකක් හදනවා. ඉතින් එවැනි පරිසරයකට ජීවත් වෙච්ච ළමයෙකුට ඒ තමයිගේ අධ්‍යාපනයත් උමු වෙන්නේ රසගේ දෙයකම තමයි. මුළු මෙහිමම ලෝකෙ මින්මම එන්නෙම මැනීම ආන්නේ රට්ටු එහෙ නැත්නම් ඒ ජාත්‍යන්තර සමාගම් ගන්න පදේට නටන තමයි. ඒකයි ඔය පිටරට යවල ඉගෙන ගන්න තියෙන ලොකුම ආසාව. එතකොට උන්ට ඒක හම්බ වෙනවනේ. අපි අන්තිමට ඒඩ්ස් හැදලා ගෙදර ආපු දවසේ කුඩු ගහලා ගෙදර ආපු දවසේ තමයි අම්මටයි තාත්තටයි තේරෙන්නේ ඔය රසකේජියත් එක්කම අන්න අර වගේ පැත්තේ ළමයි විනාශ කරන කාබාසිනියා කරන යක්කුත් තියෙනවා. එහෙම නැත්නම් අම්මලා තාත්තලා වෙඩි කියනවා. එහෙම නැත්නම් ඌ වහ කරනවා. මින්න රසකේජිය කියහම වැඩි. ඉතින් බුදුචානන්සේ නිහඬ බණකින් කියනවා රසයෙහි ලෝලනවන්නේ රසයේ ලෝලනවන්නේ කිව්වහම රසකාමෙන් බුදුරජාණන් වහන්සේට කරකැයි කියලා බයින. බුදුහාමරට රසය තේරෙන්නේ අරස රසෝ කියලා බුදුහාමරට වචනයක් කියලා කියනවා රසය නොදන්න. ඔය කරකැයි කියලා අපි ඉංග්‍රීසියෙන් කියන වචන තමයි අරස රස. රසයක අඳුරන්නේ නැති කතිය බුදුහාමරට කියනවා කියලා බමුණු බුදුරජාණන්සේට බැන්න අද උසස් පොහසත් එමකමක් තියෙන කට්ටිය බුදුරජාණන්සේට බයිනවා. මේ රසය අඳුරන්නේ රසය රස විඳින්න මෙච්චර ලස්සන දෙයක් ටිකක් හම්බුච්චලායි උඹ බලපුවා මොකද්ද කියලා. ඒක පෙර පිනනේ. මෙච්චර ලස්සන හොඳ කන් දෙකක් තියෙන ලද්ද අහුවා මොකද්ද කියලා. ගන්ධ රස බාල මොකද අපරාධ මෙවුවා. දඬුවම් කළ යුතු දේවල්ද කියලා. බුදුජානනාංශයේ වයිදී ඒ පොදු ජනේ සලකලා වැඩ කිරීමත් අනවශ්‍ය සුඛෝපභෝගී දේවල් වලට යෑම නිසා කායික කායික සාධක මානසික සෞඛ්‍යයේ දුර්වල වෙන ගැටියක් නිසා රූපේ රසේසු විනේ රසගා රසලෝලේ විදේනය කරනවා රසේසු ගේදං අකරං අලෝලං රස ගේදේ කරන්න එපා රසලෝලිකාමී වෙන්න එපා මේක සාමාන්‍ය ආහාර සම්බන්ධයෙන් කතා කරන්නේ මේකේ අනිත් පැත්තට ගිහිල්ලා කොනකට වැඩි ඒවට කියන්නේ ගියාම මස්මාළු කන්න එපයි කියලා වෙන කතාවක් දානවා බුදුරජාණන් වහන්සේ කියපු නැති දේවල් මේ බුද්ධ ආගමට හේතු කරන්න හදනවා මේ මස් මාළු කෑම බුද්ධහන් විරුද්ධයි කියලා. ජනක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මොන දේ කෑවත් ඒකේ රස ලෙවලෙත්තේ තියෙනවා නම් ඒකටයි උඹට වදි කියන්නේ. ඒ මස් මාළු වලින් තමයි වැඩි එන්නේ. ඒක වෙනම කතාවක්. නමුත් එහෙම නැති වුණත් මත්පැන් වලත් තියෙනවා. කුඩු වලත් ඒක තියෙනවා. ස්ත්‍රීල් වලත් ඒක තියෙනවා. සූදුෙත් ඒක තියෙනවා. ඉතින් ඔක්කොගෙම තියෙන රසකාමීත්වය ඒක එව්ව එකක්වත් වෙනසක් වෙන්නේ නැහැ මස් මාළු කෑමෙන් නොකෑමෙන්. ඒ නිසා මස් මාළු කෑවත් පොලොස් කෑවත් ඒකේ කන දෙයට ලෝලත්වය රසගේදේ තියෙනවා නම් ඒකට ගවන්නේ. කන දේ කණ්ඩ ප්‍රෝධිනේ සලකලා. ඒ නිසා රසලෝලය බලකන්න බුදුන්සේ කතා කර මිස ඒ ඒ රසගෙන දෙන ආහාර වර්ග ලයිස්තු හදලා මේවා කණ්ඩ මේවනවා කන්නේ කියන්නේ කියන බුදුහාමෝ පාත්‍ර කඩලා ඉංගන කකන් කියලා යවලා තියෙනවා සංඝයා. ඒ සංඝයාට මිනි එකක් අරගෙන ඉස්සෙදි පිටින් පාද කරන්න බෑ මේක දීපම් මේක නොදීපම් කියලා. දෙන දෙයක් අරගන්න එකයි තියෙන්නේ. හැබැයි දෙන දේ ඔක්කොම කණ්ඩේ කියලාත් නෑ. තමන්ට ගැළපෙන විදිහට කරන්ඩ අන්න එතනදී මේ රසයේසු ගේදම් කියන එක යම් කිසි දන්නවනම් කෙනෙකුට පුළුවන් රූප නොපෙලා නොබලා සද්දනාහ ගන්ධ රස නොවිඳ පහස නොලබින්ද ඒකත් නෙමෙයි බුදුරජාණන් කිව්වේ ඒක අත්කලමත අනුയോഗයෙන් දාලා තිනවා මදමාවත ඒ සඳහා හොඳම උපදේශය තමයි ප්‍රයෝජන සලකලා ඉදී කරන්නේ නොලබන එක අඬන්නත් එපා ඔය කියන රසයේදී තියෙන දේවල් ලැබුණයි කියලා උදම්මනන්නත් එපා. ලැබිච්ච වෙලාව එක පාවිච්චි කරනවා. ඒක පිටිපස්සේ එලවා යන්නේ නැහැ. හැබැයි Tamanට යැපීම තියෙනවා. යම් ප්‍රමාණයක් රූප පේනවා. යම් ප්‍රමාණයක් සාද්ද, කඳ, රස පහස තියෙන ඕනේ නිසා ලෝලත්වයෙන් තොරව වැළඳීමට සදාහ කරනවා බුදුරජාණන් වහන්සේට ආහාරයක් දිවේ තිබ්බහම 80 කෙලක් රසනහර පිනවල යනවා. පිනවල ගිය නිසා බුදුරජාණන් හරියටම ඒ ආහාරය පිළිබඳ මෙන්න ලක්ෂණ මෙන්න රස මෙන්න ස්වභාව ආකාර ඔක්කොම දන්නවා. එකම දෙයයි බුදුරජාණන්සේ රසයට ගියේ දේ නෑ. හැබැයි හොත්තටම දන්නවා අරකට වැඩිය මේක ලුණු වැඩි මිරිස් වැඩි ඔක්කොම දන්නවා. නමුත් මේක මගේ රුචිකත්වය මේක මගේ අරුචි කියන ගේ දේ නෑ. නමුත් අපි ඔක්කොටම වැඩි ආහාර රස විඳින කෙනෙක් බුදුහාමුදුරුවෝ. රස විඳින කියලා කියන්නේ ලෝභයෙන් යුක්ත රස විඳිනවා කියන නෙවෙයි. රොටි කෑල්ලක් කටේ තිබ්බත් ඒ රසනහර පිනවන්නේ සම්පූර්ණ දිව්‍යෝජාවකට ඉති බවක්. ඒ නිසා බුදුජාණන් වහන්සේට පින්ඩපාතේදී සුළු ප්‍රදේශයකින් සාමාන්‍ය සරල ආහාරයකින් හිතට යැපෙන්න පුළුවන්. ඒ හිත පාලනය කළ දිව පාලනය කළ තියෙන නිසා. ඒක නිසා රස නොලැබීමක් බුදුජාණන්ට වෙලා නැහැ. රහත් වෙන්න වෙන්න නොහැකියාවල් මතුවෙන්නේ නැහැ. හැකියාවල් මතුවෙන්නේ. ඔව්. පාලනේ තියෙන්නේ තමන්ගේ හිතේ නැත්නම් ඉන්ද්‍රියන්ගේ ඒකට කියනවා රසලෝලීත්වය කියලා. ඉතින් මේ ලෝල බවට බැඳිච්ච කම දාත බවක්. එහෙම නැත්නම් කැඹිරිල්ලක් කියලා කල්පනා කළොත් ඔය පොහසතුන් කොට නගාගෙන තියෙන න්‍යාය වෙනුවට යේසුස් වහන්සේ කියපු විදිහට දුප්පතා ස්වර්ගයට කිට්ටු. ඒ ඒක හැබැයි ඒකත් වැරදි මොකද ඒක නැති බැරි කමට ස්වර්ගයට කිට්ටු වෙලා කියන තියෙනවා නම් ওই විදිහට රසගිය දෙට යනවා. ඒ නිසා මේ විදිහට මේ බාහිර වස්තු <clears throat> වැඩි දියුණු වීම සාමාන්‍ය ලෝකේ දිහා බලනකොට නම් හිතා ගන්න බෑ මොකද මිනිස්යා මේ සාමාන්‍ය භෞතික සැප අසාධාරණ හෝ සාධාරණ උදාන්න පෙළඹිලා තියෙනවා ඒකේ තියෙන අනතුරු නොදැන ඒ නිසා ඒ වගේ තියෙන මධ්‍යස්ථ ප්‍රමාණය පාවිච්චි කිරීම තමයි <clears throat> මේක ගොඩක් වෙලාවට මේ ගාථා පුරාම රැව් පිළිරැව් දෙන්නේ භික්ෂු ජීවිතයක් එහෙම නැත්නම් යෝගී ජීවිතයක් අන්නේ යෝගී ජීවිතයේ ආඩම්බරේ එන්නේ පුළුවන් තරම් තමන්ට ලැබෙන දේෙන් යැපෙන්න උරුදු වෙන ගතිය. ඒ නිසා රසලෝලය රසයේ ගේදය කරන්න එපයි කියලා කියනවා අනඤ්‍යපෝසී සපදානචාරී. කාගේවත් කාගව කාට හරි කවුරු පෝෂණය කරන වගකීමක් ගන්න එපයි කියලා. උඹත් හිඟාගෙන කන්නේ අරයටම අර දෙය දෙන්නම් මේ දෙය දෙන්නම් කිව්වොත් එහෙම ඌ තමයි යමයා වෙන්නේ. අපි කාට හරි මොනවා හරි සපේලා දෙන්න ගත්තොත් ඒ දේ උතුමාකාර ඇලීමක් සහ ද්වේෂයකට හේතු වෙනවා. එයාටත් කියන්න තියෙන්නේ නැති වෙලාවට නම් කොයි කාට හරි හොයලා දෙන්න ඕනේ කරුණාවෙන්. නමුත් අතපය ගහලා නැගිටින්න පුළුවන් වෙච්ච ගමන් ඔබට ඕන දේ හොයාගෙන කාපන්. මම කිසිසේත්ම කවුරුත් පෝෂණය කරන්න යන්නේ ඒ පෝෂණය කරන්න පුළුවන් කියලා කියන්නේ ආත්මවාදයේ තියෙන කෙනා. මම කෙරුමයි කියලා හිතන කෙනෙක්. ඒකම යාට පීයෙන් අනගත්තා වගේ. මමත් යන්තම් යැපෙන මිනිස්සෙක්. සංඥාවන් සංකේතව හිඟාගෙන කානවා. උඹත් හිඟාගෙන කාපා. ගාන කනකොට දකින් දකින් කෙනාට මැනිකේ කියපන්, අප්පුහම කියපන්, ඉලමේ කියපන්. ඉතින් ඒවට ගණන් කියලා දෙන්න පුළුවන්. ඔය කාටවත් අයියා කියලා කතා කරන්න යන්න, මල්ලි කියලා කතා කරන්න යන්න එපා. ඉන්දියාවට යනකොට අයියා කියලා කතා කරන්න දකින් දකින්. ඒතකොට ඉන්දියාවට හම්බ වෙනවා. ඉගිට මිනිස්සු කියලා දෙනවලු දකුණ දකුණ කෙනාට දරුවන්න කියලාලු අප්පුවාම කියලා කතා කරනවා. මැණිකේ කියලා කතා කරනවා. නෝන මාත්‍යාහ කියලා කතා කරනවා. එහෙම නැත්තම් දෙන්නේ නැහැ. දැන් සිංගප්පූර ඇමරිකාව වල ගිහලා බලන්න උස්සස්ම වචනෙන් කතා කරන්නේ. ඒක මොකද බිස්නස් එක නැත්තම් හරියන්නේ නැහැ. දැන් ඔය yes madam yes sir කියන තුන් සැරයක් විතර සර් කියන සල්ට් එක ගහලා තමයි කතා කරන්නේ. හැබැයි පොඩ් පැත්ත හැරිච්ච ගමන් අපිව පහත් කළා හරියට. මේ කතාවේ ඉඳන් ඉගෙන ගන්න. නැත්නම් හම්බ වෙන්නේ අපි පැත්තේ අපි ගෙදරට ආපු ඉංගන්නේ කාවට පස්සේ ඉතින් අපේ අම්මා ගෙනත් යන උටෝත් ඒ ටිකක් දීලා පොඩක් නතර කරගෙන ඉන්නවා. දැන් ඒක ඕවා කියනවා. මම ඉංගන්ට යනකොට අපේ ඉංග්‍රීසි සංගමේ ලොකු එකන කතා කරකරු දක්ෂිණ කෙනෙකුට ඔළුව පාත් කරනවා. දක්ෂිණ කෙනෙකුට මැනිකේ කියපුවා අපේ අම්මා කැමති මැනිකේ කියනවා. ඉතින් ඒකට ඒකක් ඒව හදලා තියලා ඌට කල කරනවා. ඉතින් ඌ අහන්න හරිය කැමති ඌ කියනවා කාටවත් මැනිකේ කියලා. එතකොට අම්මට ටිකක් අප්සෙට්. දැන් දක්ෂිණ දක්ෂිණ එක්කරට මැනිකේ කිව්වම ඒක දෙයක් ඇත්තේ නෑනේ. ඉතින් අර මනුස්සගේ ඇටි එහෙම තමයි. ඒ නිසා මේ අපි බය ආදු වෙන හැටි බලන්න රස්සාවකට ගිහිල්ලා ගන්නා දුන්න පාහරේ කොට මේ සල්ුත් ගහගෙන බය ආදු වෙන්නේ මොකටද? ප්‍රොමෝෂන් එකටයි. එහෙම නැත්නම් මේ මොකක් හරි දැලකින්නකට. තමන්ගේ දක්ෂකම් කොට වැඩ කරන මනුස්සයට ඒකේ නිලධාරි පැලැන්තියක් තියෙන එක ප්‍රශ්නයක් නෑ. නිලධාරි පැලැන්තිය තිබ්බොත් තමන්ගේ සුසුකමට ලැබෙයි. නැත්නම් අද බෑනේ. අද මානසික ෂේප් කරගෙනම ජීවත් වෙන්න බෑ. ඒ මොකද මම යැපෙන එක සඳහා නෙවෙයි අද මිනිස්සු ගොඩාක් කල්පනා කරන්නේ අනු පෝෂණය කරන. ඒක කාම තණ්හා විදලා භව තණ්හාවට වැඩෙන්නේ නැහැ. කාම තණ්හා කියලා කියන්නේ වර්තමාන මොහොතේ මගේ ඇහ කන දිව නාසය පිනවීම ඇති තණ්හාව. භව තණ්හාව කියන්නේ අපේ ඔක්කොගෙම ඇහ කන දිව නාසය පිනවන්න ඕනේ. මට හෙටත් කන දිව නාසය පිනවන්න ඕනේ. මම මෙතන නෙවෙයි මම ගියාට පස්සේ ගෙදරත් ඒක තියෙනවා කියලා හැමදාම හැමතැනම අපේ සීල දිනාටම සැපසෑදීම සඳහා උස්සන්න බැරි දරක් දරන බරණ කෙනාට තමයි පෞල්කාරයයි කියලා කියන්නේ. ඒකට කියනවා හිරයක් ගත්තයි කියලා. අවලකට හිරයක් ගත්තා කියලා ඌට මොන විදියෙන්වත් ගැලවමක් නැහැ. හැබැයි වැඩියෙන්ම ද්වේෂය ලබන්නේ පවුලේ අයගෙන්. ඒ තමයි ලස්සනම කෑල්ල. කොහොම උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සිලා කොහොම කොහොම හරි කරලා කණ්ඩ දුන්නට මොකද? හැම වෙලාවෙම ගෙදර එක්කෙනෙක් සතුටින් ජීවත් වෙන්නේ. ඒ නිසා කිසියම් කෙනෙකුගේ පෝෂණයක් බාර ගන්න නැතුව තම තමන්ගේ කටයුතු තම තමන් කරගෙන යන්න කියලා පාර හදලා දුන්නොත් අපිට දකින්න ඕන කෙනෙක්ගේ අඩුපාඩුකට උදව් කරන්න පුළුවන්. මොකද එතන විතරනේ තියෙන්නේ. එයාගේ මුළු ජීවිතේටම උදව් කරන්නම් කියලා යන යන තැන උදව් කරලා ගතියක් නැහැ. ඉස්සරහටවත් එක්ක මනසට උදව් කරා. ඒක නිසා කාගේවත් මේ පෝෂණය බාර ගන්න කියොත් අනන්‍ය පෝෂී තව කෙනෙක්ගේ පෝෂණයක් බාර ගන්න බෑ යාර කැන්තිද මටත් බුදුහාමුදුරනේ පාත්‍රේ සිවුරයි ඉතින් ඕකට හම්බෙච්ච දෙයක් තමයි මාත් ගන්න. ලොකු සංස් කියනවා මේ පින්ඩපාත කියාට පස්සේ සාමාන්‍ය ගමේ යන පින්ඩපාතේ හැටියට අර තමගේ පාතේට හම්බෙච්ච ටිකක් අනිත් එක්ක නෑ පාත්‍රයට බෙදෙනවා. ඒකට වචනය බුදුහාමර පාවිච්චි කරලා තියෙනවා Tamanට හම්බෙන රසමසෝලක් හම්බුනොත් ඉන්නපාත කරලා ආවට පස්සේ ගුරුන් වහන්සේට පොඩ්ඩක් දෙන්න බුද්ධ පූජා ටිකක් දෙන්න අනිකෝ සබ්‍රක්‍මචාරින් වහන්සේලත් එක්ක අදා බෙදා ගන්න කියලා. ඉතින් ඒක නිසා මෙහි බෙදන්නේ මොනවද? එකම පැහැලියෙන් හම්බෙච්ච දේ එක එකනට බෙදලා ඒක ආයෙ උඩහට ඇවිල්ලා ආයෙ බෙදනවා. බුදුහාමර මොකද්ද මේ මේ කොහිල ටිකක් හම්බෙච්චාම ඕක බෙදලා ගන්න දෙයක් තියෙනවා. කොහිල කියන්නේ රසමසෝලක් කියන්නේ. අර්ථවල කැලලක් ගත්තාම ඕකේ නකන්ද දෙයක් තියෙනවා එක එකනට බෙදනවා කියන්නේ නිකන් අර කරන්නම් වාලි කරන්න කියලා. ඒ මොකද අර මොනකින් හරි හැඟීමක් ඇති කරගන්න හදන ඇත්තට සාමාන්‍ය පෞල් ජීවිතවල නම් වටන දේවල්. නැත්නම් මේ ලොකු සාංශලා පැහැදිලිව පෙන්නලා තියෙනවා මේ වගේ සතිය කඩා ගන්න එපා. එක එකනාගේ පාත්‍ර උස උස බෙදන්න ගිහිල්ලා එක එකනට එක එකනට සම්බන්ධකම් පවත්වන්න ගිහිල්ලා ලස්සනට අරගෙන ආපු සතිය කඩා ගන්න එපා. උඹට උඹට කවුරු පෝෂණයක් අයිතිවත් නැහැ. උඹ ජීවිතේ පාත්‍රය හරි කඩා ගන්න. හොල්ලා පාත්‍රය හොල්ලා කුච්චිර බලයක්. මොන ඇසුරක්වත් එපා. නුව වැවෙන්න ගත්තොත් ආයේ කෙලවරක් නැහැ. කුරු විතර නෙවෙයි නියරෙත් යනකොට වැවෙනවා. ඒ හැම එකක්ම කරන්නේ විහිදිත ධර්ම එකයි පලිපෝතිකේ ධර්ම එකයි. ඒ නිසා මේ අනන්‍ය පෝෂි සියලු කෙනාම සියලු කෙනෙක් එක්ක කටයුතු කරනවා. පද්ධතියක් තියෙන ඇත්ත. නමුත් පද්ධතිය ඔක්කොම දෙන්න බෑ. පද්ධතියෙන් කරන්නේ යෝගාවචරයේ විවේකයේ සඳහා නිශ්ශබ්ද භාවයේ සඳහා කටයුතු කරනවා මිසක් සියල්ල දෙන්න හදන එක නෙවෙයි. ඒක හැමෝටම කරන්න බෑ. ඒ නිසා පෞල් ජීවිත ගත කරන කෙනෙකුට කිව්වොත් එහෙම අනන්‍ය පෝෂී කියලා ඒ මනුස්සයා කරුණාවන්ත නැති මනුස්සයෙක් විදිහට වැටෙන්නේ. පුළුවන් කියන එක නම් සලකන්නේ නැහැ කියලා. නමුත් වෙන්නේ මොකද්ද? මේ අනුන්ගේ සීනි කිරණ එකයි. අනික් කාට සැපදීමේ කොන්ත්‍රාත් එකක් බාර අරගෙන මන්ද නෑ අපේ ලොකු අය ඉන්න කාලේ ටිකටම කිව්වේ තම තමගේ කාරණා තම තමන් බලාගන්න. අපි ඔය ඔක්කොම මේක තුලා අපච්චි තුනට පස්සේ ලොකු අය අපච්චි විදිහට පත් කරගත්තා. කොයික නෑ නෑ මට ඕක මොනවක්වත් කරන්න බෑ. තම තමන්ගේ කටේ තම තමන් බලන්න. ලෙක්කෙනෙක්වත් මට හම්බ කරන්නේත් නෑ මම ඔයාලට දෙන්නෙත් නෑ. ඒ නිසා තම තමන් මට කිව්වට කමන්නේ මම කවදාවත් ගණන් ගන්නෑ. ආ ඉතින් දෙන්නේ කිසිම තෙතක් පපුවක් නැති මේ කවුත්තක් නැති ගැටියක් කියලා. එනම් කිසිම බන්ධනයක් නැහැ. ඉතින් ඒක අනඤ්‍යපෝෂී කියලා මේ බුදුරජාණන් වහන්සේ කිව්වට පස්සේ ඒක පසේ බුදුරජාණන් වහන්සේලාට හේතු කරන්න යන්නේ ගැනයි මට තියෙන පොඩි කනගාටුව. ඒක සුද්ධ වශයෙන්ම හැම සංඛ්‍යා වංශයක්ම දරගන්න. ඒ හැම ගිහියෙක්ම මේ මේ යෝගාවචරයක්ම දරගන්න ඕනේ. මෙහි ආවට පස්සේ අරයාගේ මෙයාගේ සැප බලන්ඩයි අනුන්ගේ මවුගෙදර අනුන්ට සලක මවුගෙදර අනුන්ට සලකණ්ඩයි ගියොත් අනිවාර්යයෙන්ම උලක් ඇති වෙනවා. තමන්ගේ පත ගැන බලන්ඩ තමන්ගේ කටයුතු කරගන්න. එතකොට අනඤ්‍යපෝෂී පද්ධතිය ලැබෙනදී ඒ විදේට ගියාට පස්සේ පොලිමේ ගිහලා තැටියට බෙදාන කණේකයි මෙතනත් කරන්නේ. ආන්නේ විදිහට හිරේ වැඩිච්ච කෙනෙක් වගේ කටයුතු කරනවා නම් ඔය අනුන්ව සලකන්න ගිහිල්ලා ඇති වෙන අනුන්ගේ යුතුයම් බාර ගන්න කරන්න ගිහිල්ලා ඇති වෙන ගොඩක් ප්‍රශ්න එන්නේ නැහැ. හැබැයි අපි සාමූහික ජීවිතය හොඳ පවුලක් වගේ උත්තර එකිනෙක අඳුරන කෙනෙක් වශයෙන් ජීවත් වෙනවා කාට හරි අවශ්‍යතාවයක් වුණොත් ගියා උදව්ව කරුවා ඉවරයි. ඒකේ නම මගේ ඒක නට මම හැමදාම උදව් කරන්න ඕනේ. ඊට මම කරපු උදව්වට යා මට ප්‍රතිඋපකාර කරන්න ඕනේ කියපු ගම ඒකේ පොස් ගන්න බෑ. එතන තමයි මේ අවුල පටන් ගන්න නිසා අනන්‍ය පෝෂී කිසි කෙනෙකුගේ පෝෂණයක් මට නැහැ. මට තියෙන වෙලාවට ගිහිල්ලා මගේ පත බෙදාගත්ත නැත්නම් පින්ඩ පාත කරගත්ත ඉවරයි. ඒක තේරෙන්නේ නැහැ විපස්සනා කියන එක තේරෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ මේ සතිය කියන වචනේ තේරෙන්නේ. සතිය කියන වචනේ නැත්නම් අපි හැම වෙලාවෙම එකිනෙකා කරේ මේ සම්බන්ධකම් ඇති කරගන්න. එකිනෙකා කෙරෙහි මේ ආලිංගන එහෙම නැත්නම් උච්චර්චකම් ඇති කර ගන්න හදනවා. ඒ ඇති කරගත්තොත් කවදාකවත් සතිය කියන ගහ වැඩෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම සතියට බාධාවක්. ඒ නිසා කිසි කෙනෙකු වගකීමක් නැතුව අපි මෙතෙන්ට එනකොට මේ කෙනෙක්වත් අඳුරන්නේ නැහැ. අපි මෙතෙන්ට ආවේ මේ හුදකලා භව කතාව. අපි මෙතෙන්ට ආවේ විවේකේ පතාගෙන. ඉති අපහසුකදී කාට හරි පත්තලා ඉන්නවනම් අත අත උදව් කරන එක වෙනම කතාවක්. හැබැයි එයාගේ අත්තර කාර්යය වෙන්න ඕ ඒ අත්දේට පසුපකාර බලාපොරොත්තු නැතුව ගත කරන දෙයට කියන්න බලන් අනඤ්‍ය පෝෂය කියලා. අනඤ්‍ය පෝෂ කියන වචෙන් නම් අදහස තව කෙනෙක් පෝෂණය කරන්නේ නැහැ. තව කෙනෙක්ගෙන් පෝෂණය අපේක්ෂා කරන්නේ නැහැ. ඉඳාගෙන කන්න. ඉඳාගෙන කනකොට ඇත්තටම කුලෙන් කුලෙන් තමයි ඉඳාගෙන කන්නේ. මොකද ඒ කුලයා කෙරේ බැඳීමක් නැහැ. ඒ නිසා මේ අනඤ්‍ය පෝෂී සපදානචාරී ඉන්නපාතේ යනකොට ගියක් ගියක් ගාන යනවා මිසක්කා දන්න දන්න කුලයන් ගාව දන්න දන්න ගෙවල් ගාව නතර වෙලා ඇයි හොඳයියක් නැහැ. බෙදන්නේ මොනවද? ඒ දේ බාර ගන්නවා මිස මේ අරක මට ඕන මේක අඩු කරන්න මේක වැඩි කරන්න කතාවක් කරන්න ගිය ගම ආයත් රසගීදයට වැටෙනවා. ඒක නිසා අපදානචාරී කියලා කියන එක දුතාංග බණ්ඩවට වැඩ. පිටි දෙපිලි වලින් පිරිසිගාවඩි කරන කියලා. ඉතින් දෙපිලි වලින් පිරිසිගාවඩි කරනවා කියන එක අපට දැනගන්න පුළුවන් තමන්ට ලැබෙන දේෙන් යැපෙන්න පුරුදු වෙන මිසක් රසකාමයේ අනුව අරකයි මේකයි තෝරන්න යන්නේ තෝරලා <clears throat> අනු මගුන්ගේ බහුල දෙදී සලකන්න එක එකන බෙදන්න යන්න ඕනකමකුත් නැහැ තමන්ට තමන්ගේ ලැබිච්ච එක විවේකයේ පිණිස සිව්පසේ පිණිස පාවිච්චි කරලා ගත කරන්න යෑම පෙනෙන්නේ නම් ටිකක් අකර්ණාන්ත ගතියක් නමුත් ඒ අකර්ණාන්ත ගතියට වැඩිය වැඩි දෙනේ දබරටයි කියලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නෙත් නැතුව තමන්ගේ විවිධකට බාධා කරගන්නෙත් නැතුව මේ දෙයට එන්න මේකේ අර පසේ බුද්ධජානන් වහන්සේලාගේ උදාන ගාථා කියන එක ඇත්තක් කියනවා මොකද හේතුව එක පැත්තකින් නිවන් ලැබුවට පස්සේ තමයි මේක තේරෙන්නේ නැත්නම් කවදාකවත් තේරෙන්නේ නැහැ තේරුම් ගන්න අමාරුයි උල්ල පොල්තෙලුයි අල්ලතුරයි කලවම් කරන්න හැදුවා වගේ දෙක දෙකට යන්නේ නමුත් නිවන් ලැබුවට පස්සේ කියලා දෙන්න හිතෙන්නේ මෙච්චරයි. ඒ ඒ සිව්පසේ පාවිච්චි කරනට අනවශ්‍ය සම්බන්ධකම් ඇති කරගන්න එපා. පුලුවන්තරම් ඒකේ මේ ප්‍රෝධිනේ සලකලා කරන්න. ඒ නිසා උදාන ගාතාවල් කියන එක නම් වටිනාකමක් තියෙනවා. ඒ ඒ නිසා මේ සාධාරණ ක්‍රමයකට මේ ධර්ම පැතිරෙන්නේ හොඳට දැනගත්ත මිනිහට ඔක්කොම වාසි තියෙනවා. මොනවාක්වත් නොදන්න ආධුනිකයට හැම පැත්තෙම බැට ගන්නවා. ඒ නිසා කාලා කාලා වැඩි කරලා කරලා අධ්‍යක්ීම් සහිතව තමයි සටන පාවා දෙන්න ඉතින් ගියාට පස්සේ ඔන්න බුදු chance කියපුවා සංදී ගල බේරුවා වගේ තේරෙන්න පටන් ගන්න ගන්නවා තේරෙන්න පටන් ගන්නකොට තමයි බේරිලා ඉවරයි. නමුත් ඒක ඊගා પરම්පරාවට කියා දීම සඳහා ලොකු තැක්කුමක් එන්න පටන් අර ගන්නවා. අනේ මම මේ දවස්වල ඒ දවස්වල මේවා දන්නේ නැතුව දැනගත්තට ගණන් ගන්න නැතුව කොච්චර හොදෝ දමණි දැම්මද ඒ නිසා තව කෙනෙකුට අඬ ගහලා කියන්න හිතෙනවා ඔය දීඹට කරන්න පුළුවන් ඔය සඳහා ලෑස්තිව ගියොත් කරන්න බෑ කියලා හිතෙනවා ලෑස්ති මනසක් නැත්නම්. දන්නේ නැත්නම් ඒ නිසා ඒක නැවත නැවත අහන්න සලසන්න වෙනවා. ඒකයි පතේ පුත්‍රජාන් වහන්සේලාගේ උදාන ගාථා වශයෙන් හෝ අපේ සරුවච්චන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන්ට ඇහෙන්න සැලසුවේ මෙව්වා. මේ භාවනා කරන අයට මම නිකන් ඇහෙන්න සලසන්න නිතරම මේ සමහර විටක හිත ආඩ්‍ය වෙච්ච වෙලාවක මේ සබදාන චාරිකාව ගැන අනඤ්‍ය බෝධය ගැන රසලෝලීත්වේ නැති වෙන එනවා අදහස්. කලාතුරකින් අන්න ඒකට උදව් කරනවා. අර නිතර එන රස ලෝලය එහෙම නැත්නම් මේ අනුපෝෂණය කරන්න ඕනේ මම අයියා මම අක්කා වෙන්න හදන කතාව එනකොට ඒක අකුසල් බව දැනගෙන සපදාන චාරිකාව මිස මේ කිපිලි වලින් වඩින්න පැනලා දෙන්න යන්න එපා මුල් තන ගන්න යන්න එපා හැම වෙලාවෙම කෙසෙල් කනක මුල්ලවරිය බලාපොරොත්තු වෙන්න එපා තමන් යනකොට තියෙන කෙසෙල් එකේ කණ්ඩ ඒකට ඉවරයි ඒකට ඕනේ පිරිසකට කලකන්න අමාරුවක් නැහැ. අර මුල් කොටස කඩන කන්න ගියාට පස්සේ තමයි ඕකේ ওই තියෙන හැම ප්‍රශ්නයක්ම මතුවෙන්නේ. ඒ නිසා මේ වගේ පුංචි දේවල් වලින් විශාල යුද්ධ, විශාල අන්‍යෝන්‍ය අවබෝධ, විශාල නොසලකීම් අඩු කරගන්න පුළුවන්. ඒ නිසා මේ සපදාන චාරිකාව කියන එක දෙහිවදින් පිටුසුරා වැඩිම කියන වචනය ගත්තට ඒ තමන්ගේ වාරයට තමන්ට ලැබිච්ච දේ අරගන්න. ඒක පිළිබඳව චෝදනා කර කර දෙපර බාන්න එපා. එතකොට ක්ෂණේ පන්න ගන්න. මේ ලැබිච්ච දේ සපදාන්චාරී වෙන්න කුලේ කුලේ අපපටිබද්ධ චිත්තෝ. මෙවට අපිට සලකන්නේ අපි නොදන්න කුලයක්. ඒ නැත්තම් කීපිරිසක්. ඒ කිසි කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගන්න. අතිබද්ධ චිත්තයක් ඇති කරගන්න එපා. බුදු දානසේ සඳහන් කරලා තියෙන්නේ යථාපි බඹරෝපුප්පං පන්න ගන්ධම් විහෙට්ටයක්. මල් වල රොන් හොයන බඹරා මලෙන් මලට ගිහිල්ලා රොංගත්තට මලේ වර්ණයටවත් ගඳටවත් හානි කරන්නේ නැහැ. ඒ වගේ මුනිවරයා හැම ගෙදරකම බත් ඉදවනවා. Taman තනියම කැලේ ඉන්නවා. ඉන්න පස්සේ වඩින්න ඕන නිසා හැම ගෙදරම කොහොම හරි බත් ටිකක් හරි ගස්සනවා සංඛ්‍යාවශ්‍ය තමක් වඩි. ඒ නිසා මුනිවරයා දර හොයන්න යන්නේ නැහැ. මුනිවරයා හාල් හොයන්න යන්නේ නැහැ. මුනිවරයා බත් හොයන්නේ නැහැ. ඔත් එයා පිහවන වගේ වල් වල ඒකල්ල ගිහිල්ලා ඒ ගෙදරකට හානි නොවන විදිහට පොඩි බත් හන්දක් එකතු කරනවා. කටියන්දක් එකතු කරලා මේ පෝසත්ගේ මේ දුප්පත්ගේ කියන එක වෙනසක් ඇති නොකර කරන මේ චාරිකාව නිසා එයා ඒ දාන බෙද නැත්තන් අතර තියෙන විෂමතාවයක් හෝ අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා ඒකත් නැතිකරන්න සාම පණිවිඩ කාර්යයක් බවටපත් වෙනවා ඒ මොකද කුලයා කෙරෙහි ගණයා කෙරෙහි නොබැඳී කුලයා කෙරෙහි ගණයා කෙරෙහි නොබැඳෙනවා නම් එයා බැඳෙනව මනුස්සකමට ඕනම කෙනෙක් කුලයා කෙරෙහි ගණයා කෙරෙහි බැඳුණු තුනක මනුස්සකම නැති වෙනවා ඌේ තමන්ගේ જાතියට, තමන්ගේ නිකායට, තමන්ගේ ආගමට බැඳිලා ඊට පස්සේ අනික් දේවල්ට අඳ වෙනවා. ඉතින් අඳ වුණාට පස්සේ මේ මනුස්සයාගේ නොකරන ජඩකමක් නැහැ. ඕනම ජඩකමක් සාධාරණීකරණය කරනවා. ඔය කුලයා කෙරේ නොබැඳී කුලයාගෙන් යැපෙන්න පටන් අරගත්තට පස්සේ මලක වර්ණේශෝ ගන්ධය හානි නොකර පැණි රොන් ගන්න බඹරෙක් වගේ මලට අලංකාරයක් මිස මට හානියක් කරන්නේ නැහැ ඒ නිසා මුනිවරයෙක් යැපෙන්නේ කුණගෙවල් වලින්. පෞද්ගලික ඊගල් වලින්. ඒ ගීගල් වලට ආඩම්බරයක් වෙනවා මිසක් සූරකෑමක් සිදු කරන්නේ ආගමික උනන්දුවක් ඇති කළ දෙනවා. ඒ නිසා මුනිවරේ මේ මුනිවරය කියන වචනය රහතන් වහන්සේට යොදන්න පුළුවන්, අක්නි පුත්‍ර ඥානසේට යොදන්න පුළුවන්, අම්මා සම්පුත්‍ර ඥානවන්සේට යොදන්න පුළුවන්. මේ අටුවාචාර්ය වහන්සේලා ඒක පසේ පුත්‍ර ඥානවන්සේට දිව්වට මුනිවරයාගේ පැමිණීම අබෞද්ධයාට වුණත් බොහොම වටින දෙයක්. දවසක් ඔය මරදානේ වක්කීක වැඩ කරන මුස්ලිම් මිනිස්සෙක් ඒකේ ඉඳගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉතාලි කෝතෝ ගල්ලි ගන්න එක පාර දිලා පාරට කොට වුණා. පාරට කොට වෙච්චාම මහාමුරු කෙනෙක් මේ වටාත්තකුත් අරගෙන අල්ලත්තකින් වහන බිම්බලාගෙන යනවලු. තම්බි කතා කරලා හිතුව ළඟ ළඟ ඉන්න බෞද්ධයෙකුට බලපන් වර ආමුණ මොකක් ලෙඩක්වත් ඇති උඹලගේ ලොක්ෙක් නේ කියලා බලපල්ලා මේ බිම් බලාගෙන බොහෝ මේ සෙනඟ දුවනවලු යහට මෙහට කිසි කෙනෙක් තකන්නේ නැතුව. ඉතින් මේ මනසෙන් නෑ බුදුහාමුදුරු කියලා කියන්නේ සංඝයාට ඕම ඉන්න තමයි පාරම දෙන සංඝයා වෙන්දල්. අනේ සාදු සාදු සාදු මම කියන්නේ මේ දෙඩකට අසනීපකට යන්නේ කියලා මේ සංඝයා ඉන්නකොට මෙහෙමනම් ඒකට මගේ নমස්කාරය වේවා කියලා. ඒක වෙන්න බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ. මේ කලබල ජීවිතයේ නිස්සද්දව තමන්ගේ වැඩ ටික කරගෙන යනවා දකින්නකොට මිනිස්සුන් විතරක් නෙවෙයි දකින මිනිසයාට ආතති අඩු වෙන විතරක් නෙවෙයි දෙවියන්ට සුබ දර්ශනය. ත්‍ක්මයන්ට සුබ දර්ශනය. මේ එක එකක් පරයාගෙන දඟලන ලෝකයේ තමන්ගේ කටයුතු කරගෙන ඒ පිටපත් චාරිකාව යනකොට ඒ කුලයන් වල තියෙන්නේ දවස ඉවර කරගන්න බැරි කොටසක්. බැරි වැඩ කොටසක්. ඒතර බින්දපාත වන්න සංඝයා වෙනුවෙන් පොඩ්ඩක් වෙලා අරගෙන ඒ බින්දපාත ටික බෙදනකොට ඒ සංඝයා ඒ ගෙදර සාමයේ බාර අරගෙන තියෙනවා. හැබැයි හකුබුරු කොටලා දරෝ වෙලා ලිප්ගිනි වෙලා බොනවලා නෙවෙයි. කුලේ කුලේ ආහාර ටික පිසවනවා. හරියට බඹරෙක් මලක රොන්සා පැණි අරගෙන මල අරාගණය කරන්නසේ. මල බීජ හදන්න අවශ්‍ය පරාගණය කරලා දෙනවා. ඒක ඉතින් ලස්සන රහසක් තියෙනවා. ආන්නේ වගේ තමයි මුනිවරයා ලෝක සාමයේ වෙනුවෙන් manussත් විලි මොකද්දෝ පණිවිඩයක් කරනවා. නමුත් ඒක කවදාකවත් ඒ තමයි සලකන කුලියට බැඳිලා කරන්න බෑ. ඒ නිසා මේක බලනකොට වෙන්නේ ආචාර ධර්ම. නැත්තම් පැවිද්දෙක්ගේ ගුණ ධර්ම. නමුත් ඒ ටික යෝගාවචරයක් වශයෙන් ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා තමන් මුල කර්මස්ථානයේ භාවනා කරනකොට මූල කර්මස්ථාය වෙනකොට වෙනුවට වෙන කරදරයක් ආවයි කියලා හිතනක් කරගන්න එපා. ඒක කර්මස්ථානේ කරගන්න. ඒක ගිය ගමන් ආයෙ මූල කර්මස්ථානට එන්න මේ මූල කර්මස්ථානේ නැතුණයි කියලා පශ්චාත්තාප වෙන්න හදනවා කියන එක මේ පින්නපාත යනකොට හොඳට පරිපේතන කෙදෙට රින්ගන්න හදනවා. කැමති වෙන්න හදනවා වගේ. ඒක නිසා මූල කර්මස්ථානේ පේන්නේම නැහැ. අපිට ඉති කික්කුවෙන් යන වෙන එකක් පේනවනම් ප්‍රශ්නයක් නැහැ. ඒකත් එක්ක කටයුතු කරන්නේ. විවේක ලැබුණොත් කුල කර්මස්ථානේ මතු වුණොත් ඒකට යනවා. නැහැ කියලා පශ්චාත්තාපෙන්න ඕතරයි. ඒ වගේ සතියේ තියෙන ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මේ choiceless awareness කියලා. වර්තෝරු බේරුමකින් තොරව දේවල් දිහා බලලා අවබෝධ කරගන්න පුළුවන් ගතිය තියෙනවනම් ඒ මනුස්සයාට ආතතියක් එනකොටම පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ ආතතිය එන්නේ තේරුම් බේරුම් නැත්තනක විතරයි. මේක ඕන මේක එපා. මේක වේවා මේක නොවේවා කියන තැන විතරයි ආතතිය. එතන විතරයි අසහනිය ඇති වෙන නිසා අසහනියක් එනකොටම බලන්න තමන්ගේ කල්පනාවේ තියෙන රෝගකාරක ගතිය, ආසාදිත ගතිය, විසු බීජකාරක ගතිය අන්න එතකොට අසහනිය හරහා තමයි අපිට දැනගන්න පුළුවන් මේ අටව වෙච්ච කෙලෙසි. ඒ නැත්තම් ආසව ධර්ම. ඊ ආසනය නොදක ආසවේ කපක් යනවා. ඒ නිසා අපිට ජීවිතේ ජීවත් කරනකොට අසහනය එනවා. අසහනයට කනගාටු වුණොත් අසහනයට හේතුව දැක් ගන්න බැරි වෙනවා. කනගාටු වෙනව වෙනුවට අසහනේ දිහා බලලා ඒකට හේතුව මේ තේරුම බේරුම අර කොහොඳයි මේක නොහොඳයි මේක හරි මේක වැරදි කියන ගතිය. ඉතින් ඒ ගතිය අපේ අම්මගේ අප්පගේ කුල චාරිත්‍රයේ අපේ ජාතිය ලකුණු විසල ඒක ඉස්සර කරගන්න කිව්වොත් යෝගාවචරයට වර්ධනයක් වෙනවා. යෝගාවචරය හැම දෙයකටම සමානව සලකනද මොනක්වත් නැති තැන විතරක් මූල කර්මස්ථානය ලයික් කණුවකට පහන් කණුවකට පාවිච්චි කරනවා මිස මේ මූල කර්මස්ථානය නැතුණයි කියලා පශ්චාත්තාප වෙනවා කියන එක වගේ අත්‍යන්ත භාවනාවකටත් මේ බාහිර රූපකය බාහිර නිදර්ශනේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම නැවතත් කියනවා ඒක මේ ඇහුනට හිතවදින්නේ. ඇහිලා වෙලාවක පාවිච්චි කරපු දවස තමයි මේක හොද්දට කාවදින්නේ. මේ ඇහිච්ච දේ ක්‍රියාවත් කරනකොට කරනකොට ඒක ආව වරදින්නේ. ඒකෝට තමයි තේරෙන්න පටන් ගන්න මේක මගේ වෙන ගතියක් තියෙනවා. මේ හිතමනාප කරගන්න එක නෙවෙයි තියෙන්නේ හිතමනාප වෙනකොට ඒකට හේතු වෙච්ච අසාධාරණ චින්තන රටාව අල්ලගන්න පුළුවන් වුණොත් කර්මස්ථානාචාර්යවරයෙක් එක ඉඳගෙන භාවනා කරනවා කියලා. බුදුහාමුදුරුවෝ එක ඉඳගෙන භාවනා කරනවා වගේ තමන්ට භාවනාවේ පිටපොට යන්නේ කරන වෙනවා. එතකොට මෙන්න මෙතනින් පිටපොට ගියේ. මෙච්චර පිටපොට ගියා කියලා දැනගන්න පුළුවන්. ඒක වෙන්නේ මොකද? ඒ මට්ටමට ගිය කට්ටිය ඒ පිළිබඳව ප්‍රකාශ කරලා ඉවෙයික ආදර්ශ පාඩ විදිහට ගන්න. නැත්නම් ශික්ෂණ විදිහට ගන්න. හැබැයි මුලදී තේරෙන්නේ ඇයි කරන්න කියලා. කරලා හරියනකොට නම් අන්න තමයි තේරෙන පටන් ගන්නවා. ඒකට අපි කියනවා සාසනය. සාසනය කියන්නේ පණිවිඩය. අවබෝධ කරපේකන ඒ සඳහා උත්සාහ කරන එකනට ඉඟි දෙනවා. රූපක දෙනවා. උපමා දෙනවා. ආදර්ශ දෙනවා. හැබැයි වැරද්දුවට දොස් කියන්නේ මොකද එයා අවබෝධයට යනකම් මේ තේරෙන්නේ තේරිච්ච දවසේ සාසනයට කරුකෝ. ඒක නිසා අපි ඒක දිගට භාවනා කරගෙන කරගෙන යනවනම් පසේ බුදු ජානනාංශික උදාන ගාථා වේවා පහතන් වහන්සේගේ උදාන ගාථා වේවා සර්වචනාංශික උදාන ගාථා වේවා කොහොම විමුක්තිය ASCII තමයි තියෙන්නේ. ඉතින් නමුත් මේවා ඇතියේ තියෙන දුර්ලභමක් වශයෙන් සාමාන්‍ය මනුස්සයෙකුට පේන්නේ මේක මේ තනි වෙන්න කියන කතාව. ඒකචාරී වීමට ඇති කතාව ඉතින් උගව දෙනා මේ ඒකචාරීකම එහෙම නැත්නම් මේ විවේකය කාය විවේකේ විතරයි අත ගන්න. ඒක නිසා හිතනවා මේ කයින් වෙන්වීම තමයි මේ කතා කරන්න කියලා. කයින් වෙන්වීම ඇත්ත තමයි. නමුත් කාය විවේකයේ ආරම්භකදී ඊළඟ චිත්ත විවේකයේ කියලා එකක් තියෙනවා මේ නීවරණයන්ගෙන් වෙන්වීම. ඒක සෙනගේ එක ඉන්නකොට අමාරු බව ඇත්ත. පුරුදු කරපු එකනට සෙනගේ එක ඉඳද්දි නීවරණයන්ගෙන් තොරව පවත් ගන්න පුළුවන්. ඊට පස්සේ උපදි විවේකයේ කියලා එකක් ආය අනිදි ප්‍රාර්ථනා රැස්කිරීම නැති යට තියෙන ආශවණසය පිළිබඳ අවබෝධ කිරීම තමයි උපදි විවේකය ඒක කාය වේගයත් එක්ක බලන උගාක් වෙනස් කොච්චර කාය වේගය හම්බුණත් චිත්ත වේග උපදි වේග නැති කෙනෙක් වෙන්නේ විශේෂයෙන්ම හිතනද පළවෙනි දවසේ අරණියට ආපු දවසේ පළවෙනි රිට්‍රීට් එකට වගේ ආවට පස්සේ ලොකු සතුටකින් එන්නේ. මේ gedara තොට දන්න කිනැත්තු අයින් කරගෙන ඇවිල්ලා මේ කාය විවේකේ ලබන්නේ. ඉතින් නමුත් කාය විවේකේ ලැබිලා කියලා කොටයක් කොට වාඩි වෙලා බලන්න හිත කොච්චර ඇවිස්සෙනවද කියලා. tempat වීම නෙවෙයි සිද්ධ වෙන්නේ ඇවිස්සිල්ලයි සිද්ධ වෙන්නේ. මොකද චිත්ත විවේකේ ගන්නට උතර පළවෙනි දවසේ හරියන්නේ නැහැ. හතර සැරේ 10 15 සැරේ කරනකොට තමයි එතන සිද්ධි වෙලා හිත විස්්‍රාම වෙන්න පටන් ගන්නවා. හිත විස්්‍රාම වුණත් උපදි විවේකේ සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ තියෙන වංචනික ධර්ම ෂට ධර්ම අහුවෙන්නේ ඒක අහුවෙන්න අර විවේක මනසෙන් සමන් කිරීම විවේචනාත්මකව නැත්නම් විචක්ෂණව එහෙම නැත්නම් ධම්මවිචේ සහිතව බලනිනකොට තේනවා මම මෙතෙක්කල් හොඳයි කියලා හිතාන ඉරපු සේරම වැරදි. මම යමක් නොහොඳයි නොහොරුයි අකපයි නොහොරුයි කියලා ගත්තනම් සේරම හරි. ආනෝක තේරුම් ගත්ත පස්සේ තමයි Tamanට තේරෙන්නේ මේකල් කරදරාවේ කවුරුත් දීලා නෙවෙයි මම්ම නොදැනුවත්කමට ඉල්ලන. මෙච්චර ලස්සන පාරදී. මෙච්චර ලස්සන බුදුහාමර මේක කියලා තියෙද්දි ඒ නිසා මේ උපදි විවේකයි බුදුහාමරගේ දේශනාවේ තියෙන ශ්‍රේෂ්ඨතන. ඒකට යන්න කාය විවේකේ චිත්ත විවේකේ අවශ්‍යයි. ඉතින් ඒ කාය විවේකේ ලැබිච්ච පමණ චිත්ත විවේකේ ලැබෙන්නේ නැහැ. කාය විවේක චිත්ත විවේකේ ලැබිච්ච පමණ උපදි විවේකේ ලැබෙන්නේ නැහැ. ඒක සඳහා එක එකනා ගන්න ක්‍රමචාවිදි වෙනස්. නමුත් මේ තුනම ඉදිරිපත් කරන ඉදිරිපත් කරන්නේ අනුපූර්ව ක්‍රමයට මෙතනදී බැලුව බැලමට අහුරු ඇස්මට කාට හරි හිතෙන්නේ මේ ඒකෝචර එකක්ක විසානකක් පොගෙනකොට කයෙන් වෙන්ව වාසය කරන එක. ඔය පැවිද්දෙක් වශයෙන් මම දන්නවා. ඒ තාම අමාරුවෙන් දුර්ලභ ලබාගත්ත පැවිද්ද ලබාගත්ත පැවිදි ජනතාවගේ චිත්ත විවේක ප්‍රතිසතේ සහ පැවිද්දතාව නොලැබපු ගිහියත්තන්ගේ චිත්ත විවේකී ගත්තොත් ලොකු වෙනසක් මම දන්නවා. පැවිදුණායි කියලා කාටවත් එහෙම අමතර ලාභයක් ලැබිච්ච බවක් පේන්නේ නැහැ. ඒකට උපාය ඥානෙ අවශ්‍යයි. ජීව හිටියත්, පැවිද්ද හිටියත් අන්නේ උපාය ඥානෙට අපි කියන යෝනිසමංචකාරය කියලා. නිසා ගිහිව ඉඳගෙන ඒක ලබන්න බැරි නෑ. හැබැයි සාමාන්‍ය වැල්ලට අහු වෙලා කල්පනා කරන්න බෑ. වැල්ලෙත් ඉන්න ඕනේ. ඉන්න ගමන් Tamange විවිධයකට ගැලපෙන විදිහට කටයුතු කරන ගත්තොත් මට මෙහෙමනම් ආරක්ෂා කාර්ය ප්‍රකාශයක් කරත හැකි. පැවිදිව ඉඳලා චිත්ත විවිධය ලැබනවට වැඩිය ජීව ඉඳගෙන ගන්න පුළුවන් නම් චිත්ත විවිධ හරීම సౌందర్యයක්. හරිම අභියෝගශීලී ඒක හරිම රැඩිකල් ප්‍රශ්නේ තියෙන්නේ ඒක දත්ත ටික වසංගාන ජීවත් වෙන්න. පැවිද්දන් අතර ඒක සාමාන්‍යයෙන් කරතයි මොකද පැවිද්දෝ ඒක හොයාගෙන ගතිය අඩුයි. ඊයක වශයෙන් ගන්න පුළුවන් නම් ඔය කියන්නේ ඒකචර ජීවිතය අනිවාර්යයෙන්ම ඒකේනා මනුස්සකෙක් වශයෙන් මනුස්සත් එක්ක සමාජශීලී ගත කරන අතර ලද ලද වෙලාවේ Tamange හුදකලාව ලබා ගන්න හැටි දන්නවා. ඒ දෙක කරගෙන යන්නේක වේඳ තියෙන කපට කතියක් වගේ ෂටගතියක් වගේ නෑ. ඒකට ඕන තරම් බුදුරජාණන් වහන්සේ අගේ ආඩම්බරකම් දීලා තියෙනවා. සමාජයේ ජීවත් වෙන සමාජයේ ගල හප්පන්න නැතුව, ගැටන්න නැතුව නමුත් සමාජයත් එක්ක ඇලි ගලි ඉන්න යන්න එපා. සමාජය අසුරකරනද ඒගොල්ලන්ගෙන් අයින් වෙන්න ඕනේ. කරලා තියෙන යුතුයකම් ටික දීලා කියන්නේ ඔන්න ඔබට උන් දෙය දුන්න කරුණා කරලා මීට පස්සේ ආය බඩගිනි වෙනකම් මගේ ළඟට එන්න එපා. බඩගිනි වුණොත් විතරක් පරින්නේ නැත්නම් ඇලි ගලි වාසෙන්න මට ඕනේ නැහැ කියලා උදව් කරලා මේට අයින් කරන ශාස්ත්‍රය දන්නවනම් ඒ මනුස්සයාට ගිහි ගෙවල් ඉඳගමත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අද වගේ රටක අද වගේ කාලෙක මේ බුද්ධ ආගම වගේ දේවල් බටහිර ලෝකෙට යන්නේ නැහැ. බටහිර ලෝකෙට ගියේ අපිටත් ඒ කාර්යබහුල ජීවිත ගත කරද්දී මේ බුද්ධ ඥානසේ පෙන්ලා තියෙන ක්‍රමේ හරියට ඇල්ලුවොත් ඒ උච්චතර කාර්යබහුල ජීවිතය ගත කරත් අඩු ගානේ කාය විවේකයෙන් සඳහා පැයක් දෙකක් වෙන් කරගන්නවා කියන එක කිව්වට විශ්වාස කරන්නේක් නැහැ. ලංකාවට වැඩි ජීවිතේ සංවිධානය කරන්න ලේසි පිටරටක. ඒගොල්ල පැහැදිලිවම අවුරුද්ද මෙච්චර ගාණක් වෙන් කරන අවුරුද්ද මුලදී. එතන සතියේ මෙච්චර ගාණක් වෙන් කරන මුලදී. ඒක ප්‍රකාශ කළා කියන කරනවා. මේකේ මොනවා කරන මගුලකුත් නැහැ. කොයි වෙලාවෙත් කයපතංගගා ඉන්නවා එකම විනාඩියක්වත් වෙන් කරන්න බෑ. මොකද හේතුව ජීවිත සංවිධානය වෙලා. ඒ නිසා මම කියන්නේ බාහිර ආත්මක මේ හොඳයි කියලා නම් තේ හොඳ පැති තියෙනවා. ඒ නිසා මේ විදිහට සංවිධානයක් වෙන්න නම් මිනිහට ඕනකම තියෙන්න eBay. ඒ බුදුහාමරන්ට ඕනකම තිබිලා ආජ්‍යනායකට ඕනකම තිබුණත් ස්ථානීය ලොක්කට ඕනකම තිබුණත් පවුලේ ලොක්කට ඕනකම තිබුණත් බෑ. Tamanට තේරුම් ගන්න ඕන නමුත් මම නැවතත් කියනවා අන්නේ ඕනකම එන්නේ නිවන් දැක්කට පස්සේ. ඒකයි මේකේ තියෙන අසාධාරණ ගතිය. ඒ නිසා ඉස්සල ශ්‍රද්ධාවෙන් බාර ගන්න. බුදුහාමර කියන්නේ අසීමිත කරුණාවක අපිට දැන් තේරෙන්නේ පුළුවන් විදියට Tamange විවේකය පුළුවන් විදිහට තමන්ගේ හුදකලාව හදාගන්න. ඒක පේන්නේ නිකන් රැහෙන් අයින් වුණා, තනි වුණා, පාළු වුණා වගේ. නමුත් ඒ தත්ත්වේ නැතුව ඉදිරි පියවර ටික තියාගන්න බෑ. පියවර කියලා සාර්ථක වුණාට පස්සේ තේරෙයි අර සද්ධාවෙන් ගත්ත මූල තීන්දුව. ඒකට කියන හැබෑ වෙනස කියලා තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ සාක්ෂාත් කරන්නේ කියන එක ඒක අරුමයි ඒක හොඳයි. නමුත් වැදගත්ම දේ තමයි අර මුල් තියෙන පියවරේ නිසා මෙවැනි පිරිසක් ගත්තොත් මෙවැනි පිරිසක් මේ වෙනකොටත් මේ වැදගත් තීන්දුව එකක් දෙකක් දැනටම අරගෙන තියෙනවා කිසි කෙනෙක් හමු වෙන්නේ නැතුව කිසි කෙනෙක්ගේ මෙහෙවීමකින් තමයි. අපි එක්කෙනෙක්වත් කටක් දාගෙන හප්පත් කවුරුත් නෑ. ඉන්දියන්ට අපි දෙන්න යන්න ඉස්සන්වන්නේ කියන්නේ අපි දෙන්නෙක් නෑ මෙතන. ඒකම කියන පුදුම සුන්දරත්වයක් අපි විවිධ අම්මලාගේ තාත්තලාගේ විවිධ රටවල් වලින් විවිධ කාලගුණික තත්ත්වලින් අවිලා තියෙන දැන් එක වහලයක් ඇති. එතකොට අපිට පේන්න තියෙනවා අපේ මූලික සටන දැන් ඉවරයි. දැන් තියෙන ලැබපු ඒ හුදකලාවේ විවේකයේ අරසා ගන්න එක විතරයි අපිට තියෙන්නේ. ඒ අරසා කිරීම සම්බන්ධයෙන් අපි එකිනෙකාට වග වෙන්න ඕනේ. අනුගේ විවේකයට බාධා වෙන වැඩ කරන්න එපා. තමනුත් පුළුවන් තරම් විවේක ලැබෙන විදිහට වැඩ කරන්න. එහෙම නැත්නම් ලැබිච්ච විවේක අරසා කරගන්න. කල්පනා මාතර ඊට දුන්නොත් එයා කරන්නෙම ව්‍යාපාර. එයා කරන්නෙම නව සංකල්ප ගෙනල්ලා නව නිර්මාණ කරන මේ විවිධකේ බාධා කරනවා. ඒ නිසා අපි වගේ අයට අඟ වේන්නු වගේම තමයි උප්පත්තියම අඟ වෙන්නේ. ඒක අඟයි තියෙන්නේ. ඒක බව දැනගෙන ඉන්නවනම් අනිත් හැම එකකටම දෙකක් තියෙනවා. මට එකයි තියෙන්නේ. මට දැන් තියෙන්නේ අන්නේ අඟ වේනේකට තරම් වෙන ජීවිතයක් ගතකරනද මේ බලු වැඩ කරන්න යන්න එපා. පහත්තර කරන්න යන්න එපා. අඟ වේනේකට කැතයි. බුදුජානක මේ අඟ වේනකම දෙන්නේ මේ එයාට දෙදක් ඇතිකර. මේ දැන් තමයි අරගෙන තියෙන උත්හාන සම්පදාව ආරක සම්පදාවක් පාටපත් කරන්නයි. ඒ නිසා මේ ඉදිරිපත් කරන ලද කරුණුත් මේ කරගෙන යන වැඩේට පවන් සැලීමක් වේවා ධෛර්යයෙන් යුක්තව තමන්ගේ විවේකය උදිකලාව තනවා වඩා ගැනීමට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා සියලු දෙනාටම ඒ උතුම් උදිකලාව සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා මේ වේලාවක් කරගනිමු කාටාරි මේ ඉදිරිපත් කරන දේශනාවේ අදහස් මත යන කරන දෙයක් තියෙනවා නැත්නම් ප්‍රශ්න කරන දෙයක් තියෙනවා එහෙනම් නැත්නම් අපි ඒතාවත ආදී කතාවක් ගන්න අකුරීමේ දේශනාව ප්‍රතිවාර සමාප්ත කරන්න බලමු. ආදාර කතාව ප්‍රතිදැනගන්න ඕනේ අත්‍ය ඒකට ක්‍රියාත්මකවාදී කියනවා. හුඟක් පිහිටලා ගත නිදාන් කතාවල තියෙන්නේ ඒ සාජ්‍ය සම්පත් ලැබිලා රජකම ලැබිලා එයා තාම විවිධ රස හොයාගෙන ඒක ඇමතිවරුපත් කරලා තියෙනවා ජීවිතේ රටවල් වල ආහාර දෙනවා ඉතින් රස භෝජන දාගෙන කතාකරලා ඉන්නවා නමුත් සාජ්‍ය කරන දෙනවා මේ කවදාකවත් නෙවෙයි ඉවරයක් විවිධ රස හොයාගෙන කන ගතිය සාජ්‍ය කොමඩකින් ඒක විනෝදාංශයක් ඉවරයක් වෙන්නේ ඒ වගේම ඒ අරිබෝධම ගොඩක් කරන පාවිච්චි වෙනකොට ඒකෙන් යැපෙන්න පෙරේත කණ්ඩායමක් හැදෙනවා. ඒ පෙරේත කණ්ඩායම රජුගම අපේක්ෂා කරනවා මට හැමදාම මේක ලැබෙන්නේ. ඉතින් රජුත් ඒක බාර ගන්න මම යාලේ පෝෂණය කළේ. මේක තමයි රජුගන්න පිළිපද. අඛාදා කරන සිංහල පරම්පරාවේ 48ක් රජේ දැන්න තියෙන පුතාගෙන් වහකා. සමරලා. ඒ මොකද යා පෝෂණය කරන එක බලන්න නාට්‍ය මැරෙන්නෙත් නෑ, ඇඳ අහකා වෙන්නෙත් නෑ, ඌට රජකම කරනවා. අනේ පියවතවට පස්සේ ඉතින් අපේ પરම්පරාවේ බුදුම ආඩම්බරයක් තියෙනවා. ආත්මයෙන් මුසාගේ තියෙනවා. ඉන්න බහුත් එමනේ. ඒකනේ પરම්පරාව පටන් ගන්න තියෙන්නේ. සංගීත කියන ගාන බබාලා හම්බුනේ. තාත්තා කඩල තමයි අයෝ මේක වඩා සිංහ ලේඛක. ඒකේ සිංහලේ මේ මේ මහාවංශ දීවිලාම තියෙනවා. ඒ කියන්නේ පෝෂණය කරන අයගෙන් තමයි පරිස්සම් වෙන්නේ. ලෝකේ හැම වෙලාවෙම මේ පෝෂණය කරන එක නම් තමයි ඒ පෝෂණය ලබන එක නගේ විනාශ කරන්න උත්සාහ කරන නිසා කිසි කෙනෙකුගේ පෝෂණය බාර ගන්න උඹ හම්බ කරන කාසන් කිව්වොත් සදාතනික ප්‍රේමයක් තියෙන මොකද අපි දෙන්නම ෆයිට් කරන හැම වෙලාවෙම සීවරයක් ලබන්න පිළිපාතයක් ලබන්න තේනාසනයක් ලබන්න උඹලඟ තියෙන මට දීපන් කියලා එකක් නැහැ අපි ලොකු අංශන කාලේ කියනවා ආම්බුරුගනේ සාමාන්‍ය නිකායෙම ඉඳලා දුන්නේ සල්ලි පාවිච්චි කරන හොඳ නේතුවක් දාන්න ඉතින් මේ සාමාන්‍ය විහාර කර්මාන්තර කියලා කොහොම හරි කරලා සල්ලි පොට්ටනේ හදලා තියාගෙන තියෙනවා කියන්නේ නැහැ කාටවත් කියන්න අසාධ්‍ය දෙයක් කාට පස්සේ ගෝලයට කතා කරලා දුවලු මෙන්න මේ මල්ලේ රුපියල් 20000ක් තියෙනවා. ඊවර විසින් ඉතින් උඹට කියන්නේ මම මේ ඉවර වෙන්න හදන්නේ ඊට පස්සේ අරගෙන මේ විහාර කර්මාන්ත කරපුවා අපේ පරම්පරා ගල්ලි පාවිච්චි කරන්නේ නමුත් මම මේ කරපු වැඩේ කැතයි. ඒවට කැතයි නම් මම ඔබට කියනවා. අනේ හාමුදුරුවෝ මැරුන්නේ නැතිලු අසලෙට. ඇගේ පුත්‍යයන්ට ගෝලයා ගිහලා දෙන්න කතා. බෙල්ල කපලා 20000 ගත්තා. දැන් ගෝලයාට මහානකමකුත් නැහැ, ගුරුවරයෙක් නැහැ. අර සල්ලි ටික නිසා මගේ බුදලේ දැන් තාත්තා මරුණ නැති එක විතරයි අප්සෙට් එක. මැරෙන වෙලාවේදී කියලා දෙයි. ඉතින් මේ වගේ අපි නංග මොනවා තියානේ කියත් කිට්ටු අන්තයන් මැරෙනකම් බලන්නේ. ඒක නෑ සාමාන්‍ය අපි ගැන මුස්ලිම් මිනිස්සෙක් එහෙම කවදාකවත් කියලා නෑ. හිතන්නේ දැන් ඌ දන්නේ නැහැ කවුරු ළඟ දල්ලි කියනවාද කියලා ඌට ගන්න නෑ. අපිට ගන්තිය අදින්නෙම කිට්ටු අන්තය. අපේම පෝෂණය ලැබපු කෙනෙක්. ඒ නිසා කිසිම කෙනෙකුගේ පෝෂණයක් වලකින් බාර ගන්න එපා. බාර ගත්ත ගමන් මේ මිනිස්යාට අපහසුතාවයකටපත් වෙනවා. තමනුත් අපහසුතාවයකටපත් වෙනවා. මේක විද්‍යෙන් තොරව කරන්න. ඉදරතර කියන්නේ අපි හරි ආඩම්බරයි. මේ අපේ දරුවෝ අපි ගැන හරි අපේක්ෂාවෙන් ඉන්නේ. මම ඉතින් කොහොම හරි අම්බ කරන්න එපා කියලා මේ දරුවන් කෙරෙහි මේ දක්වන ගතිය හරියට මේ මේ ලිංග ලිංගික ක්‍රියාව කරන්න ඉස්සෙල්ලත් ඒ දරුවා අපේක්ෂා කරාවේ. තන්නිකර අහන්නක් ඔය දරුවෝ කියන්නේ. එහෙම නැති ගියාත්ම දරුවෝ ගැන ටික කල්පනා කරන්න බෑ මේ ආත්මේ. නිකමලවත් මතක තියෙන දන්නේ ගියාත්ම මියාගේම සැට් එකක් හිටියා උණ්ඩක් මේ අඩු ගන්න සිතිර 10ක් 10ක්වත් දෙන්න ඕන කියලා මේ හම්බ ගන්න කිව්වා මම. ඒ දරුවන්ට තියෙන ආදාව කියලා කියන්නේ මේ ආත්මේ තමන් අයියා වෙන තියෙන ආදාව. අපි පෝෂණය කරන පිරිසක් වැඩි කියලා කියන්නේ මම ලොක්කා. ඊට වතුවල කියන කතාව තමයි ඔබ කාගෙන් කෑවත් මට තාත්තා කියපන් ඉතරයි මට. මහත්යන් ඉතර නිසා මම ඉඳද්දි ඌ කාගෙන් කෑවත් කියලා මට මට තාත්තා කියනවා මට ඉතරයි. කන තැන වටවන්න බෑ. ඔයාලා කාපන්. මට තාත්තා ඌ කාගෙන් කෑවත් මට අප්පා කිය කියලා කියන්නේ දෙමලා. ඔය දෙමලා දන්නේ තමන්ගේ ගෑනට හම්බෙන්න හැම ළමයාගම කාගෙන්ද කියන දන්නේ නැහැ ඌ. විතර ළමයි ගොඩක් ඉන්නවා කන්න දෙන්නත් බෑ. හම්බෙන වත්තේ වැඩ කරලා හම්බ කරන කාප හැබැයි දකින්නකොට මට තාත්තා කියපන් ඒ ඒ තමයි ඒක කෙලවර ඒක තමයි මම පෝෂණය කරන පිරිසක් ඉන්නයි කියලා තියාගන්න එපා ගෙපිලි වලින් යන්න ලැබිච්ච පිළිවෙලට සලකනද අරක ඉස්සර කරන්නයි මේකට සේව කරන්නයි ගියාට පස්සේ තමයි ඔය ප්‍රශ්න වැඩි නිසා ඒ රජුරවන්ට එහෙම ඉඳලා කලකිරින ඒ කලකිරීම වෙනවා මොකද රජුරවන්ට ඒක නිතර නිතර වෙනවා රාජස්ත්‍රි සම්පත්තිය නිසා අපිට වගේ වස්තු වල අඩුවක් නැහැනේ. ඊට පස්සේ නිවන් දැක්කට පස්සේ උදාන ගාතාවක් කියනවා. දෙවියන්ගේ නාමයට රසලෝලේ තියාගන්න එපා. අනේ දෙවියන්ගේ නාමයට පෝෂණය කරන පිරිසක් මට ඉන්නවා කියලා ආඩම්බර වෙන්න එපා. දෙවියන්ගේ නාමයට පිළිවෙල වරද්දලා ගන්න එපා. එන පිළිවෙලට යන්න අරින්න. ඉතින් ඒ ටික කියන්න පුළුවන් වෙන්නේ මේ පුතයන් වහන්සේලා සඳහන් කරන්නේ අසේ බුද්ධත්වය ලැබුණට පස්සේ. ඒක දැන් මේ රසගේදී ඉන්න අයට පේන තිර ටොක්ක්ක් යනවා. තමන් පෝෂණය කරන පිරිස ආඩම්බරයට ගන්න අයට පිටින තියෙන්නේ මේ ගීගවල වලටව ගැලපෙන්නේ. ඕක කියන්න දෙන්න එපා. ගෙවල් වලට සාමයට අසාධාරණයි හුහුනියන් කතා. ඕක කියන්න කැලේ ඉන්න හාමුදුරුවෝ ගිහලා අපිට කියන්න දෙන්න එපයි කියලා කියන ඒ නිසා අටුවචාන් වහන්සේලා හිමීට මේක පැත්තකට කරලා අර සාමාන්‍යයෙන් ගියෝ සන්තෝෂ වෙන බණ ඉතරාට දාලා තියෙනවා. සුවාසනාට අවාසනාට උන අපතේ ඉඳලා මේ පිටිකේ තියෙන නිසා අර වගේ අටුව කතා තිබුණත් අපි අටුව කතාවේ ස්වාධීනව මේකේ තියෙන දේ ගත්තොත් බහන ඉහළට යනකොට අනිවාර්යයෙන්ම අපේක්ෂා කරන්න කෙනාගේ රස ගේදී අඩු වෙනවා. ඉතින් මගෙන් මේ අය පෝෂණය වෙනවයි කියන එක ගුරුන් පන්සිංශ දීලා තියෙනවා. ඔබ ප්‍රධාන කර්මස්ථානාචාර්යවරයෙක් වුණත් නිතර පිටිපස්සේ යන ගෝල බේසක් සිටිය යුතුම නැත. හිටියොත් කොක්ක. කිසිම තුමා කියලා තියෙනවා. ඔබ ගුරුවරයාට බැඳුනා නම් භාවනා කැඩුවා. දැන් බං ගුරු උගන්නන දෙයට. මේ අපිටපස්සේ යන්න හදනවා මොකකටවත් නෙවෙයි යන්න හදන්නේ ලාභ සත්කාරයට. දැන් නිතරම හැවහලපන්. හැවහලහලා ඵලයක් කිසිම කෙනෙකුට බැඳීමක් ඇති කරන්න දෙන්න එපා. බැඳෙන්නත් එපා. පුළුවන් තරම් ඈතල ඉන්නකොට එතකොට ආධුනිකට හරිය වෙහසයි. ආධුනික හැම වෙලාවෙම ඊර චර්චක් ඉස්සරහින් කියන්නේ යන්නේ. පහන් කරුවක් ඉදිරියෙන් කියන්නේ යන්නේ. ඉතින් පහන් කරුවෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙනවනේ. නමුත් ඒක පෙන්වන්නේ අනුකම්පාව. මොකද පෙන්නපු ගමන් වරද්ද ගන්නවා. ඒ නිසා පාවලකම අටපුත්‍ර ජානංශේ මොනම අනුකම්පාවක් දෙන්නේ නැහැ. මේ උදේට වැලිදෝතක් උඩ දාලා මෙච්චරක් කතා වාද ලැබේවා කියලා නිහතමානී වෙනවා. අන්තිමට බුදුරජාණන්සේ පනවපු නීති නිසා සාමණේරයන්ට භික්ෂුන් එක්ක ජීවත් වෙන්න බෑ කියලා රෑ දෙකක් හිටියට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ කතා කරලා රාහුල බුදියලන්ට කරක් හොයාගන්න කියනකොට රෑ වෙලා නිදාගන්න තැනක් නැහැ. පස්සේ ගිහිල්ලා වැසිකිලි කාමරේ බුදියාගත්තා. රෑ බුදුරජාන්සේ චාරිකා වඩන ගම ස්ථාන්ද වැඩියා. એટલે උදේ පාන්දර කියලා වැසිකිලි කියලා කියනකොට අත කිව්වා. ඉගෙන කවුද ඉන්නව ඇතුලේ? දොර අරගෙන එළියට ආවට පස්සේ මේ රාහුල මොකද නෑ මං ඊරා බුදියාගත්තේ මේක. ඇයි ඒ? ඔබ අන්තිමට දාලා තියෙනවා සාමයේ යන බුදියන්න බෑ කියලා. විසුණුහන්සත් එක විසුණුහන්සගේ ආවාසෙ ඉඳ නෑ. මට ලොකු දාංශ කියන වෙලාව මෙච්චර ඉඩ දුන්නා මම මෙතෙන් මේ මගේ රත්තරන් පුතාට වෙච්ච දේ කියලා බුදුහාමුදුර රාහුල අල්ලන්න කිස් කරන්න ගියේ නෑ. ඇවිල්ලා මෙන්න මේකයි මේක වෙලා තියෙන්නේ නීති එච්චර කරන්නේ. එහෙම නොවුනනම් මේ මගේ පුතා එකම පුතා රජපතියා අනේ මූට මේ කරදර වෙයි කියලා එහෙම කතාවක් නැත්තේ නෑ. මගේ පෝෂණය වෙන්න එපා. පෙරම පාඩලයි බුදුන්සේ සංඝ රැස් කළා වුණේ කාට හරි අහන්න ප්‍රශ්න මොනවද තියෙනවද? මම මේ ටටා කියන්න හදන්නේ යන්න හදන්නේ ඒක එක්කත් කතා කරනවා ඊට පස්සේ මොකක් කරන්නේ අඩු ගන්න හැම එකම සෝවා මංගෙන් අපේක්ෂාව තියන්න බා මං උඹලගෙන් අපේක්ෂාවක් නැහැ පැහැදිලිවම කියන මං යහරි කියනවා මං ගැන සංඝයාගෙන කිසිම අපේක්ෂාවක් තියාගන්න එපා මං උඹලගෙන් කිසිම අපේක්ෂාවක් නැහැ කියලා ඉතින් අපි අපච්චි ඉන්න කාලේ අපි දරුවෝ 11ක් දැන් අමුත්තු වැදගත් එක්ක ඉතාවොත් අපිට එළියට යන්න තහනම් අපච්චිත් එක විතරයි කතාව තියෙන්නේ ඉතින් අපි තේකක් කරන ළඟට ගියාම මහත්තු මේකනේ මට දරුවෝ 11ක් වෙනවා මට එකෙක් මරණයි කියලා ගානක් නැහැ. ඇතුලේ ඉන්න අපිට පත්තු සීතු ලියලා ඉවරයි කොහොමඩක්වත්. දැන් ඉන්නේ එකම දරුවා නම් ඌ මැරුණොත් මොකද වෙන්නේ බලන්න අම්මලා තාත්තලා. ඌට කැස්සක් එන්න බලන්න. ඉම්බිසාවක් එනකොට අම්මලා තාත්තලා නැහැ. ඉතින් මට හිතෙනවා මේක අප්පච්චිගේ තියෙන කිසිම තේතක් අනුකම්පාවක් නැති ගතිය. හැබැයි කෝකටත් එකයි. අතපය කඩාගත්තට නෙලනවා ඊට වැඩිය තැනට තොවිට කණ්ඩ දෙනවා නැති වල ගායට ගිහ අතපය කඩා ගන්නවා මුත්තටම ගන්නවා ආයිස්පිතාලට ඵලයන් ෆස්ට් ඒඩ් ගෙනින් ඇල්කොහොල් ගෙනින් ඒ කතා නැහැ ඔලියෙන් උඩ විතරක් තුවාලයක් වුණොත් රස්සාවටම ගින්න අතටලා ගිහිල්ලා දෙනවා යන්නකම් එනකම් බයිනවා ඊළඟ මේ කීනට ගායටම තුවාල කරගන්න. ඉතින් අම්මා ඒ වෙලාවට අපතත් ගන්නෙත් නෑ අපතත් ගන්නෙත් නෑ ෂේප් එකේ ඉන්න මිදක් ආ. ඉතින් ඒක දැන් කිව්වොත් එහෙම දැන් හරි අමුතුයි. මොකද දරුවා උතුම් තාලෙට දෙමාපියන්ගේ නහස්වනු දාගෙන තියෙන්නේ කියන කියන තාලට නටවන දෙමාපිය හොඳටම දන්නවා දරුවා යන්නේ මොකද කියලා ඒත් උදව් කරනවා මොකද මේ මෝඩ මෝඩ ආසාව නැත්තම් මගෙන් යැපෙනවා කියන මේ පෝෂණය ඉතින් ඇත්තුන්ගේ තියනවා කියලා කියන්නේ එක ඇතින්නියක් වදපුවාම ඇතින්නිය 20කට කිරියෙනවා. දැන් රැළේ ඉන්න හැම ඇතින්ටම කිරියෙනවා. ඒකට අර පැටියා හැම එක නලකට වෙන ඌට දන්නේ නැහැ කෝක ධම්ම කොයි ගෙදෙට ගියා කන්න පුළුවන් ගමක ගමක ජීවත් වෙලා බලන්න කොයි ගෙදෙට ගියත් බත් කරන වෙලාවට ගෙටකොට වුණොත් ඒක ප්‍රශ්නයක් නෑ මේ ඌගේ මන අපේ මන අපේ යන බත් tira බෙදලා කපා දැන් එහෙම නෑනේ කොළඹින් එනවා කිව්වොත් එහෙම තුන් දෙනාද එහෙනම් තෝරමාළු කෑලි දෙකමයි තුන් දෙනා නම් තුනයි ඌ යන්නේ එකෙත් දෙකක් බෙදාගත්තොත් එක්ස්කියුස් කරලා බෙදාගන්න ඕනේ. තව මාළු කෑල්ලක් බෙදා ගන්නද අයිතිකාරයන් අහලා බෙදා ගන්න. අරක කොස් දීපුවාම කන්දක් ගොඩ ගහලා තියෙනවා ඇති වෙන්න කාසම්. මඤ්ඤොක් හදලා තියෙනවා ඇති වෙන්න කාසම්. ඔන්න මැල්ලකොල් ටිකක් බැඳලා තියෙනවා. ඔබට ඇති වෙන්න කාසම් අහන්න ඕන තව කොලයක් බෙදා ගන්න කියලා. පෝෂණය වෙන්නම් කියලා ඒක අපේක්ෂා ගන්න. ඒ කියන මේ සුන්දරත්වය අපේ සිංහලයා ගාව තිබිච්ච මේ පැරණි ගති අපිට පේන්නේ මේ බොල් ගති, මෝඩ ගති, දියුණු නැති ගති මේ සමාජ ජීවිතය. මේක රජුගන්න හොඳටම තේරෙනවා. එනිසා රජවරු අතහැරලා ගිය කතාවල් තමයි හැම එකම හිතාට මේ නිදාන කතාවට තියෙන්නේ රජු ඊට පස්සේ කිව්වට අහන්නේ නැහැ දැන් එක්ක රජු රෝවාන ප්‍රතිබුදු වෙච්ච නිසා මිනිසු ගණන් ගන්නවා. ඒ නිසා රජ වෙච්ච නිසා ගණන් ගන්නවා. රජු කියන්නේ මොකද්ද? මම ඇති වෙන්න රසලෝලෙදි ගියා ඒක ඉවරයක් කරන්න බෑ රසලෝලේ අතෑරියා උදුනා. ඒ නිසා බලර තියෙන දුක් අතාරින්න ඕන නම් මේ දුන්නු දෙයක් කා කපුවා තෝපන රැක ගම් කපුවා කියලා වැඩිච්ච දෙයක් කාලා පන්නක් ගන්න හදන මිසක් ඕවගේ ಜಾති රස අගම් බෙද උතවන්න ගත්තොත් ඒ මනුස්සයාට යෝගාවතරක් වෙන්න බෑ බාල දක්ෂෙක් වෙන්න බෑ හැඩ ගැහෙන්න බෑ ඉතින් මේ හැම එකකෙම කියන්නේ Taman Taman ස්වාධීනව කිසිසේත්ම සමග වාසය කරන කතියත් එක්ක ඇලි ගලි වාසයක් නැහැ එයා නැහැනේ වෙන කෙනෙක් ඉතින් මේ ස්වභාව ධර්ම නෙයි යයි කියලා ප්‍රශ්නකුත් නැහැ ආවයි කියලා ප්‍රශ්නකුත් නැහැ ඒ ගතිය සතියේ චෛතසිකයක් විදියට අනිවාර්යයෙන්ම ලියවිලා තියෙනවා. අනෙක් කිසිම චෛතසිකයක විතරයි. ශ්‍රද්ධාව කිව්වොත් මනාපමනාව කියනවා. විවිධිය කිව්වොත් සත්‍ය සමාධිය කිව්වොත් ප්‍රඥාව ඒකේ ಜಾති ભેදවාල් කියන සත්‍ය විතරයි. ඒ නිසා මම දකින්නේ මේ ඒකචාරී ජීවිතයේ සහ සතිය අතර තියෙන මේ වර්තමාන මොහොතේ ජීවත් වීම. ඒ නිසා නිදානේ තද බල බලපෑමක්. ඒ නිසා ඒ නිදාන කතාව කොහොමනක්වත් ත්‍රිපිටකයි දෙකක් නෑ. ඒක පසුකායන අටුවාචාන් වහන්සේලා අවුරුදු 1000කට විතර පස්සේ ආපු කට කතාවෙන් මේ ගාථාවට පසුබිම සකස් කරලා දීලා තිනවා. ගැලපෙන්නත් පුළුවන් නොගැලපෙන්නත් පුළුවන්. කියලා බලන්න මේ ජාතක 457ක් තියෙනවා. 557 547ක් තියෙනවා. ඒකේ එකම ගාතාව ජාතක හත අටක් තියෙන එකම නිදාන කතාව කියවන කියවන යනකොට පේනවා මේ ගාන හදන්න මේ ෆිලර්ස් දාලා කොටි දාලා කපලා හදලා තියුණාට මේක මතු පිට එච්චර සුමුදු නෑ. අතනින් මෙතනින් කැලි දාලා තියෙනවා එකම නිදාන කතාව. පෙර දවසක බ්‍රහ්මදත්ත නම් රජකෙක් රාජ්‍ය කරන කාලේ මෙහෙම වුණා මෙහෙම වුණා බුදුහාමසෝ මෙහෙම කිව්වා. ඒක බලනකොට මීට ඉස්සර හතරකට පහර ඉස්සලත් ඒකමයි තියෙන්නේ. ඉතින් ඒකට පේන්න තියෙනවා මේ ජාතක චාරිත්‍රාතුන් වහන්සේලා ඌණ පූර්ණයක් කරන්න හදලා තියෙන්නේ. සමහරව හරි අර්ථවත්. සමහරව එහෙම නැහැ. එහෙම ගන්න තියෙනවා. මේක ඉතිරි කරගන්න දෙනවා මම කියන්නේ. විචින්න ගන්න බැරි ගන්න ගන්නත් ඒක අධිකන් සෝත්‍රයේ පටන් ගන්නේ සංසග්ගය කියලා කියන හැටියට මේ සංසක්තිය කියලා දුක තියෙන කෙනෙක් ඒක විචාර ගන්නවා වගේ තමයි වෙන්නේ යාසක් ඔක්කොම කියන කෙනෙකුට ඒකේ ඒකට පසු වගන්තක් වගේ තමයි සැකසෙන දේශනා කරනවා කියන්නේ මම කියන්නේ කායගත සැකයේ කියන නැත්නම් කයි ඊට පස්සේ චිත්තක්ෂණය කියන නම් තුන තමයි හමුවේ ඒ කොටරේ කියන යතිය ශීර්ෂියක්ම තියෙනවා කියනවා තියෙන්නේ ආයතන ඇති තුල තියෙනවා ඒක තමයි තුල එතකොට මම මම හන්නේ අයන් පචන චතරහටි පට්ටනේ තුල චතරහටි පට්ටනේ තුලදී ඔය ටික කියන්න තියෙනවා මම ඒක අමතක දැන් අනුසුති භාවනාවලදී එහෙම තමයි සමාධි භාවනාවලදී ඔය කොටලේ කන්දිජානේ සක්කෝ කියන ඒකෙන් වෙන පුළුවන් ඒක මම අර කියපු විදිහට ඒකේ පරිපාලනයක් කියන්නේ ආංශික වශයෙන් පිරනවා දානෙන් ආංශික වශයෙන් පිරීමක් කරනවා සීලෙන් ආංශික වශයෙන් පිරීමක් කරනවා සමාධියෙන් ආංශික වශයෙන් පිරීමක් කරනවා කියන්නේ නැති ලෝකේ එහෙම හරි ලොකු දෙයක් විපස්සනාවේ තමයි පොටි ගාලා කපලා ෆිනිෂ් එක දෙන්නේ ඔක්කොම ඉවර කරන්නේ ඒ වගේ බලනකොට සතියයි විපස්සනාවයි නැත්නම් මේ වර්තමාන මොහොතයි පුදුම ලේනකමක් මොකද අපි ඊන හරියක් ලෝකේ තියෙන කෙලෙස් කියලා හිතනද බැඳෙනවා නම් බැඳෙනවා කියන්නේ කෙලෙස් එක. ගැලවෙනවා නම් ගැලවෙනවා කියන්නේ කෙලෙස් එක. ඒ නිසා පුළුවන් තරම් ගැලවිලා ඉන්න එක ලාභයි තීන හරියක් කෙලෙස් නිසා. ඉතින් ඒක තේරුම් ගන්න අමාරුයි අපි ලෝකේ ප්‍රාර්ථනා කරන જાතියක් නේ. ලොකුෙන් ඉඳන් හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. ලොකු ලොකු කුටි කඩා ගන්න හදනකොට අපි මේ රැස් කරන්නේ කෙලස් බව දන්නේ නැතුව රැස් වෙන පස්සෙන් ආතති වැඩි වෙනකොට තමයි තේරෙන්නේ මේ මොනවද මේ වෙලා තියෙන්නේ මේ හම්බ කරගන්න හැම දෙයකින්ම කෙලස් මේ ආතතිය නැත්නම් ආතති කියන්නේ කෙලස් යාපාර කෙලස් කියලා කියනවා සංසග්ගේ සංසග්ගේ වැඩි කරගන්න තරමට කෙලස් ආතතිය වැඩි නිකමට පරිේශන වට්ටු මේක පැයකට විතර පැත්තකට බලපන් ආතතිය නෑ කෙලස් නැහැ. ඒකට මේ ඉසෝදානාර බඩ විරේ කරලා යන්න ඕනේ නැහැ. දැන් පැයකට විතර පැත්ත කරලා ඉඳ බලපන් කෙලස් නැහැ. ඒක බුදුන්සේ මේ තීශිෂකක් දීලා විකල්පයක් දීලායි කියන්නේ ආ එහෙමනම් මේක දැක්කේ ඔය පැය වෙන්නේ ධනදාම ඔය පැය කරපන්. ඒකමාරක් කරපන්. දෙකක් කරපන්. බලපන් ඔබ මං කියපු දේ බොරු කරන්න පුළුවන්ද කියලා. බොරු කරන්න. ඒ නිසා පුංචි එකක් පෙන්නනවා පරිපූර්ණත්වයෙන් පෙන්නන එකට කියනවා තදංගණී බුදු කියලා. නිවනම නෙවෙයි මේ තදංග ඒ ඒ චිත්තක්ෂණේ නිවන පෙන්නනවා. අපි ගොරකයට තේරෙන්නේ නැහැ ඒක. උට පේන්නේ ස්ථානේ වුණා, කොට වුණා, පාළු වුණායි කියලා. ඉතින් ඒකට එයාට පේන තියෙන්නේ භාවනා කරනකොට හරි තනිකන් දෝෂ කිසියම් ආවහරණක් නැහැ. රහෙන් තල්ලු කරා වගේ, පාළු වුණා, කොට වුණා වගේ දැන් ඉතින් බුදුරජාණන්සේගේ ලොකුම ලාභේ. සත්පුරුෂයාට පේන්නේ අනේ වෙන තැනකට ගිහිල්ලා ෂේප් වෙලා ඉන්නකොට මෙතන නම් හරි පාළුයි, හරි කම්මැලි, හරි නීරසයි කියලා ඒ අය ගැන බුදුන්සේ එච්චරම චිත්ත පීලා ගන්නයි. ඒකයි තාම මෝරලා නැදි. ඒලට සංසාරයේ අත්දැකීම් නැති. අනේ ඥානෙ නැති. ඒ නිසා මේ දුන්න තෑග්ග පිළිගන්න කැමති. ඒ නිසා සතෝ බික්කු සාත සාගතෝ කියන්නේ සතිමත් වෙලා සතිය පිළිබඳව සතුටු වෙන්නේ. සතිය වෙන එකක් සතිය පිළිබඳව සතුටු වෙන වෙන එකක්. සත්‍ය ලැබුණාට පස්සේ කම්මැලිකම පාලුකම කියලා ඕන තරම් වැටෙන්න ඉඩ තියෙනවා. ඒ මනස ඉක්මනටම යනවා ආය සංසර්ගයට. සත්‍ය ලැබිලා සත්‍යයට ආඩම්බර වෙන එක විමුක්තන්තු විමුක්ත මිති ඥානං හොති. විමුක්තිය ලැබුණාට පස්සේ මට මේ විමුක්තිය ලැබුණේ කියලා ඥානය ලැබුණ නැත්නම් තමන්ගේ ලැබිච්ච විමුක්තිය කාසින් ආభాෂණය කරන්න කටයුතු. කුඩල කොටේ උඩ තිබ්බා. ඌර පිරිසුත් තැනක තිබ්බා. ඌර පිරිසුත් තැනක හරියන්නේ නැහැ. ඌට යන්න ඕන කක්කවලකට. උඩරට පිරිසුදු තැනක ඉන්න බෑ. ඌට යන්නේ තෙතමනේට තමයි, අඳුරට තමයි. ඒ වගේ නැතිකම නෙවෙයි තියෙන්නේ. ලැබලත් නැතිකමක් නෙවෙයි තියෙන්නේ. සමාදම් වෙන්න ගන්න. ඒක ඒක වටිනාදී බව දන්න. ඉතින් ඒකට පුදුමනාංශී ආදර්ශයකට පහන් කරනවා වගේ පෙනෙනවා. මම ජීවිතය අගය කරනවා. මම ඒකද ලෝකේ සියල්ල දන්න කෙනෙක් වශයෙන් ප්‍රකාශ කරනවා. උඹලටත් කියනවා. පුළුවන් නම් ওই තියෙන සම්බන්ධකම් අතහරින්න. අතහරින්න අතහරින්න දුක් අතහැරෙනවා. අතහරින්න අතහරින්න තක්තිරකම් අතහැරෙනවා. තනියම ඉන්න පුළුවන්. වෙන්න මං ඉන්නවා කියලා පහන් කනුවක් වගේ පෙන්වනවා. මේකෙන් ආගමක් හදාගත්තට පස්සේ විනාශයි. විනාශයි. ඒගොල්ලෝ කියන්නේ ඔක්කොම එකතු වෙලා එකට ගීතිකා ගායමු, එකට බෙර ගහමු, එකට පොඩි දාමු. ඒකවල කොච්චර ලස්සනද කියලා සුසුජානනාත් මේ කාලේ හිටියන මොනවා කරයිද එක්ක ඊයේ දිනසගනිද කියලා හිතන්නත් බෑ. මේ මේ කෝල මේ මේ කෝල මේ දැන් බුදුහාමුදුර ඕක කිව්වොත් එහෙම බර ගහනක් ලොකු ආඳුරුන්න බඩට ගදිනවනේ. ඉතින් හරි අකුසලයක් නෑ හිත වෙන්නේ. ඉතින් බුදුදෙනාන්සේ නෑවිත් ඉන්නේ බෑ. දැන් ඉන්න බුදුහාමුදුරුත් බලන්න බස් වෝල්ට් එකට ගාවට ඇවිල්ලානේ පාරයිනේ ඉන්නේ නෑ. යන්න ලෑස්තිලා ඉන්නේ දැන්. ඉතල බුදුහාමුදුරට කැලේ ආරණ්‍යක යුතු කියලා. දැන් පාරයිනේ තමයි බුදුහාමුදුර ඉන්නේ. මේ ඊගා බස් එක එනකන් ඉන්නේ. යන්න ලෑස්තිලා මොකද දැන් හැටි. ඉතිය ඇති මොකද දෙන දෙන දේෙන් වවාගෙන කණ්ඩායි ගණ්‍යා කරේ යරින්නයි කුලයා කරේ යරින්නයි අපේ මනාව තියෙන්නේ. ඒකට අර බුදුබණ නිකන් මේ අකාලයට අයාලයට යනවා. හැබැයි ඒකෙදි කාටවත් දොස් කියන්න බෑ මම විතරයි බලන්න තියෙන්නේ. Taman ගැන හොතන්න පුළුවන් නම් ඒ මොන මොන જાති කරත් අපිට ප්‍රශ්නයක් නෑ. මට ප්‍රශ්නයක් නෑ. Taman කරන දේ ගියොත් වරදින්නේ නැහැ. ඒක ගම්පලේ අම්බලේ ගඩක් බලාගන්න ගයි තියෙන්නේ. සංසබ්බජාතස බවස්ති බව ස්නේහා නදියේ නේහෙන් කිසිම දෙයක් පාඩම් කරලා දෙන ඔය ටික ටික ටික කටපාඩම් කරගෙන කටපාඩම් කරලා ඉල්ලා ඕකම පත්‍රියුක ලියලා ඉන්නේ ගහගෙන හිටියාම හරි. මේ කැපරි වලට වෙඩි තියෙන වෙලාවේ විනේ තිබිලා තියෙන ධම්මපද ගාත තුනක් නේ. ඉද්ද දිගහැරලා බලනකොට තල්පත්ති කකුල තියෙන බණේ මේ යතුරක් තිබුණෙත් නෑ රත්තරන් සුරියක් තිබුණෙත් නෑ බූදලයක් තිබුණෙත් නෑ තල්පත්ති වල විතරයි තිබුණේ. තුනස කරපු හැටි ඒ කියුවේ ජාතිය ප්‍රථම සැක මිනිහා නිතරම අර ධම්මපද ගාතාව තමයි කිය කිය ඉඳලා තියෙන්නේ. ඉතින් හැම වෙලාවෙම මයි ළඟ තිබුණේ ඕකේ මේ දෙවන්නේක් එක්ක ඉන්න බෑ. ගහක් වගේ අතු අතර ඊදී යදෙන්න තැනක් හොයාගනි. වැවෙන්න තැනක් හොයාගනි. තනියම. ඒ තමයි මගේ අවස්ථාව ගන්න කාලේ බෝඩ් එකේ මේ දොරේ ගහලා තිබුණේ. ඉතින් මයිලන්ට ආපෙක කිව්වා මේ ඔබ ඔය තනි වුණාට දෙක කාලයක් කරන දෙක වෙයි. කොහොම යන්කෝ කියනවා. ඉතින් මං කව බලාන හිටපල්ලා දෙක වෙනකන් දෙක උනේ නැහැ. හරියට මොකද මං හරි කාර්යබහුල කල ගත කරන ජීවිතයක් ගත කරන නිසා ඕන කෙනෙක් හිතන මේ දැන් අහුවේ දැන් අහුවේ කියලා. ඒක කියලා තේුනේ සෙනෙකක් එක්ක හිටියොත් කොයි වෙලාවෙත් ආමන්ත්‍රණ. ආමතනා හොති සහාය මැද්දේ ගමනේ නිධානේ නිපන්නේ චාරිකාය. තේරි තම්පෙක්කමානෝ ඒකෝතරේ කග්ග විසාන කව සෙනගක් එක්ක හිතුව නිදානින් දැද්දිත් කතා කරනවා. වැසිකිලින් දැද්දිත් කතා කරනවා. කනකොටත් කතා කරනවා. පිටකන ඉනකොටත් කතා කරනවා. සක්මන් කරනකොටත් කතා කරනවා. ඒ නිසා උතුම් සොයිදී භාවය කල්පනා කරලා සිතකින් වෙන් යනවා. ඒකම නිවන. එහෙනම් මේ උයාගත්ත බත කන්න නැහැ. පොඩ්ඩකට පොඩ්ඩක් හම්බ වෙන්න බැයිද කියලා අහනවා ඇවිල්ලා. ඇත්ත තමයි ඒ මනස ඇන්නේ බොහොම උද්වේග කර තැනක. මොකද සෙනගක් ඒ නොවේ නම් ඉන්නේ ව්‍යාග්‍රව වත වෙච්ච තැනක නම් පිසාච වත වෙච්ච තැන නම් යක්ක වත වෙච්ච තැන නම් මොකෙක්ද ප්‍රශ්න නැහැ. මොකද ව්‍යාග්‍රෙන්ගේ පේතයන් ඔය ප්‍රශ්නේ ඉන්නේ. උන් ගහනකොට ගහන්නේ කතා කරලා නෙවෙයි. මේ අපි කට්ටිය කතා කරලා නේ ගහන්නේ. ඒ නිසා සෙනගත් එක්ක නැතුව තනිකර ජීවිතයක් ගත කරන්න පේරෙත් එක්ක හරිය කවුරක්වත් නැත්තම් ආ අදුවනේ කායි ජීවිතේ ඒක බැලූ බැලමට පේන දෙන්නේ අකරුණාවන්ත නැත්නම් සෙනගට තරහක් වගේ. දැන් සෙනගට තරහක් නෙවෙයි උදේකලාවට කැමැත්ත. ඒ දෙක දෙකක්. උදේකලාවට කැමැත්ත කියන එකයි සෙනගට තරහයි කියන එක දෙකක්. ඒ නිසා පුළුවන් තරම් බලන්න සෙනගත් එක්ක ඉඳේ සෙනග වෙන්නේ උපරිම කාලය දෙන එක කියන්නේ හරි ඕල්ඩ් වැඩි ඉවර ආයෙත් එපමණවා. එච්චරයි මගේ ගණු දෙන්න. මම මේ උපරිම සේවය කරන්නේ මොකටද? මම පැත්තකට දුන්නා පස්සේ ආයෙ ඉඳපස්සේ බැල්ලියෝ පැතගෙන ගිරිදීලි කරලා වෙනදාට ගිහිල්ලා නෙපුදුනේ. ආයන්නේ නැහැ දෙන්න පැටවුන්ට ඒ ඒ ඒ දාන කොටුවේ යන්න බෑ ඒක දාන්නේ පැටව එතන. ඉතින් මුල් කාලේ දවස් තුනම එතන ලැගලා උණුසුමක් දීලා කන්නක් දීලා බොණ්ඩක් දීලා අරුම් මැරෙනකන් කෑ ගහනවා. බැල්ලි පිටියන්නේ වෙනකන්. බැල්ලි පිටිනෝ කැක් කරනවා බැල්ලි ගන්න මේ දඩ පුරුදු වෙන්න උන්ගේ. ඌට පස්සේ උන් තුන් දෙනාට බැඳලා. පැටව තුන් දෙනා උන් තුන් දෙනාට බැඳලා අම්මා නැහැ. එකිනෙකාගේ උණුසුම් පතා ගන්න. ටික කාලයක් ගිහිල්ලා ඉතිරි දින ආය නැහැ. දැකලා තියෙනවද තන්නේ කිවි උරද්දි පණින හැටි. පැට උගසා දාලා බැලලා යනවා. ආන් ඒකත් කියනවනේ පැටවද. එතකොට මේ ධම්මපදේ අරින්න කියන කටේට කියන්නේ දැන් මේ මම පොතේ මම බලන සමහර පොත් තුනක් තියෙනවා. ඇත්තටම අරුයි මේ ත්‍රිපිටකේ කියන්නේ කියන්නේ ත්‍රිපිටකේ දැනගත්ත පමණින් ඒක ප්‍රොබලම් ගන්න අමාරුයි කියන එක මොකද මම වර්තමානයේ පොත් කියනකොට මුලදී මම කරන්න දෙයක් තමයි සත්‍යමහන්ට දේශනා කියන ටික ජීවන් කියන යනවා ඒක ඒක තමයි. මගේ පොතක් කියව ඒක ඇත්තම ඉච්ඡ දෙයට උපදිනේකට චොට් සිදුන කාරණා බොහෝම ගැඹුරට ඉස්සන්නන්ති හොඳට මේ චිත්‍රිකේ කියනවා පිළිගසල් පිළිගසල් දැන් පොත් ප්‍රමාණය කියවල කියනවා කියනවා. හොඳට පිළිගසල් පිළිගසල් පිළිගසල් ඒක හරිය වටිනවා ඉතින්. කියන්නේ කියන්නේ අවසාන කේදේ කියලා කියනවා ඒ හින්දා දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා ගාන අපේ තාකත් වෙනස් වෙන සීලවල සමාස් පිළිගෙන තෝනේ ඉන්නේ කියලා අර කීයකට ඔක්කොම ටික නාස්තිකල් දාලා ඒකට තියෙනවා මසානාති ඒක කට්ටේද දන්නේ නැහැ. කට්ටත් එහෙම කරන සම්පූර්ණ විවේචන කතා කරලා ආ දවස් ධර්ම සාකච්ඡා තියෙන කට්ටිය වෙන්නකෝ කියනවා. මේක තමයි මම කියනකොට අර දැනන ඉතින් ඒකේ පිළිබඳ කිසිම දැනුමක් කිසිම ප්‍රොජෙක්ට් කරන්නේ නෑ. ඔයාට තේරෙන්නේ නෑ. ඔයාට තේරෙන්නේ නෑ. ඒ කට්ටිය එහෙම සම්පූර්ණ ගත කරන ගමන් නේද ඕන වෙලාවක කට්ටිය ඉන්න ප්‍රශ්නයක් නෑ. කියලා නිකන් විවෘත ආර්ථනාවක් දෙනවා. එතකොට එන මිනිහා වල දැගේ මොත්තයි කියන්නේ. හැම වෙලාවෙදීම සම්පූර්ණ තීරේ දීලා විස්තර කරලා ඊට විරුද්ධ ධර්මයකට පෙනී හිටිනවා නිකන් බලන්නත් ඒක. ඒක ඔය කට්ටියට අහුවේ නේව සංඝ ගැට කියලා කියන්නේ. ඒක වෙනම ඔය ගියන් අහුවෙන දෙල්ල නෙමෙයි. ඕගොල්ලෝ ඒවනේ සිමුරු අරපෙවුම් ගාව තියෙනවා ඒක. අමු ගාව ඇති තමයි මොකද කියන්නේ. ඒක දැන් සංඝ ගැට දන්නවා සිමුරු සිමුරු දාපු සිමුරු දාපු නැති එක ඔයගොල්ලෝ PhD හතක් කරන්ද නැත්තෝ. තාම ගොරකේෝ. තාම චිත්ත අරලවත් නැහැ පිටින් යන්නේ. සංඝයා විතර එක දවසක් ඉඳලා සිවුරු අරින්න බලන්න ඒක අම්මගේ නායෙන් රිංගලා ඉන්නේ. මේ මේ මේ පැත්තට පෙන්නුව ගැහුවා මේ පැත්තට ගැටි ඉවරයි. අර මොකාටවත් අල්ලන්න බෑ. නිකන් මෙහෙන් යන්න වගේ දඟල මේ පැත්තෙන් ගිහිල්ලා තියෙනවා. ඒ අන්තිම ඒ ඒ ගැටව කටට තාම බබලට ඒව බැර වෙන්නේ. බැර වෙන්නේ. අංගනෙට කියන අමුතුම જાති. දේශපාලනච්ච අරුමේ ඔක්කොම මුල්ලේ. සංඝයා ගැව්වොත් ගැටයක් එහෙම ලංකා දේශපාලනේ කියන එක සංඝයාත තියලා තියෙන දැන්. අය මොන જાතියක් කාටද මොකද? ජාත්‍යන්තර නෙවෙයි ආර්ථිකය නෙවෙයි මොනවා ගියත්. ගැව්වොත් ඒ පැත්තට එහෙම පුළුවන් නම් කරනවා බැරි නම් කරනවා ගන්න. යන්නේත් නැහැ. යන්නේ නැහැ. හැබැයි නෑ වගේ ඉන්න අකුලගෙන ඉන්නේ. ළඟට වරෙන් දුන්නොත් එහෙම අය අය ඔවුස්සන්නේ නැහැ. ඉතින් පරිසම් වෙන්න බුදුරජාණන් කියලා සිල්ලන්ත භික්ෂුවයි, සර්බයයි ඉන්දරයි රජපති ඒක දෙල්ලම් කරන්න එපා. ඔය ගහන සින්දුව නෙවෙයි යට තියෙන්නේ. චපලකමක් තියෙනවා සාධනීය පැත්තෙමුත් ඒක පාවිච්චි කරනවා. මුදුවට සමාජශීලීව ගත කරනවා. ගත කරාට හුදු විවේකයෙන් වැඩ කරනවා. මට හුදු විවේකයෙන් වැඩ කරනවා සමාජශීලී බවක් අනුමත කරනවා වගේ දෙන්නේ. මේ මේ ඇම්බිගියුටි එක, මේ විවිධත්වය සාසනය තුළ අනිවාර්යයි. ඒනේ චපලකමක් වාගේ. හැබැයි යා ධර්ම ඒ තුළ ඇති වෙන ඉඩ තුළ ගමන යන්නේ නැහැ. නැතු මේ මේ පියටින් ඉඳලා ගෙනියන්න බෑ නැතු මොන විපස්සනාද? තහන කොට මම ඔය තුන් දෙනාටම කිව්වා. දායකයාට කිව්වා, ආකිටෙක්ට් කිව්වා, නම් නිසන් තමරන් තියාන උරන්න කිව්වා. කරලා බලපන් මට තියෙන මේක පරිේශන මට්ටමක්. මේක වෙලා තියෙනවා. ඊට පස්සේ මම ටිකක් දුරට හසුරුවුවා. හඳුලා ගැවට පස්සේ බයන දැන් මොකද කියලා ජනදාස මට ඇවිල්ලා වන්දනා කරේ මේකට දායකෙක් ඉන්නවා සාන්ත ආර්කිටෙක් කෙනෙක් ඉන්නවා සල්ලි දෙන සාන්ත වැඩේ වෙයි. පල්ලෙට දායකෙක් ඉන්නවා සාන්ත ආර්කිටෙක් කෙනෙක් ඉන්නවා වැඩේ වෙයි. මට කියන්නත් හදලා මොකද නැති මොකද යන්න හදන කිව්ව මම ඵලයන් කියලා වේරකට කතා කරලා මූ කියන්නේ බෑ ස්වාමීන් වහන්සේ කියන දෙයක් කියන්නේ කියලා නෙජේ. ඒක ආපි ලස්සරයි ඔය මොකක්ද හිතන්නේ ඔයාලට මේ දේශපාලන ඡන්දයට යන්න ඕන කියලා. මොකක්වත් නැ මේක ඇතුලේ ඉන්නේ. ලෝභයක්ම තියෙනවා. සම්පූර්ණ ලෝකේ තියෙනකොට අපේ මනස තුළ ඒ ඔක්කොම ශතකන් ටික තියෙනවා. ජඩගංගික ප්‍රසිද්ධ කරගෙන අපිට විතරයි. ඒකයි වසංගඩ දෙයක් නෑ. ඒ පාවිච්චි කිල්ලෝට ගොනු තියෙනවා. වසංගඩුවත් තමයි ඕක මගේ වෙන්නේ. වසංගන්නේ නෑ ඔය විඥානෙම තමයි ළඟට තියෙන්නේ. ඔයාගේ වැඩේම ඔය ගන්ති ගහන එක තමයි, ගැට අදින එක තමයි. මේක ප්‍රසිද්ධිය කිව්වහම මයිත් එක වැඩ කරනකොට පරිසංගල වැඩ කරපන්. මොකද මටවත් මේ ආයු ෂුවර් නෑ. වසංගල හිටපන්සෝ. ප්‍රශ්නේ නෑ බොරුව නෑ. ඒකේ සාමාන්‍ය භාවනා කරන දෙකෙන් එක කියන්න බෑ හිතනවා මේ මිනිස්සු චපල මිනිස්සු කියලා. නෑ චපල නෙවෙයි හිත කියන්නේ චපල දුවා. ඡන්දනම් චපලං චිත්තං. මේ කාටද හිතක් නැත්තේ. ඒකේ ස්පන්දන වෙනසුලු චපලයි. ඕක කිව්වල් දේ මොකක්ද කියලා. ඕක නේද නෑ නෑ මගේ හිත නම් කවදාකවත් හිල්ලෙන්නේ නෑ නොසැලෙන මනසක් මට තියෙන කිසිම චපලකමක් නෑ. බෝ එකක් පරිස්සම් වෙන්න සර්පේකට වැඩි විසයි. කතා කරන්න පුළුවන් එක තමයි අපේ සම්බ්‍රක්‍මචාරිකම. ඒක නිසා මම හිතනවා මම සෑහෙන කරුණු ඉගෙන ගත්තා කියලා ඔය දම්බරන් සිගිම. මොකද ඉවරයක් කෙරුවේ නැහැ අපි දැන් අවුරුදු 20 ගානක් එක දිගට යනවනේ ඕගොල්ලෝ දන්නේ බොහොම ටිකනේ. දෙන්න එකට පැවිදි වුණේ පොඩ්ඩක් පහුවේ. උපසම්පද වුණේ එකට. ජීවත් වුණ හැම වෙලාවෙම මතවාද දෙකක්. අපි කවදාකවත් අපි ගහ බලන්න යන්නේ නැහැ. කණ්ඩු වෙනවා, රාළු වෙනවා, ආය යනවා. ඒ ඒ පණිවිඩය කාටවත් කාටවත් මට උගන්වන්න බෑ ඒ තරම්. ඒ අපි ලබාපුවාන් ඇටි මේ මෙල්බන් ඩයකිය උඹලා දෙන්න ගියාට බැඳලා ඉන්නේ. ඇත්තනේ කතාව ඉතින් ඒ බැඳපු දෙන්නගේ විරුද්ධ පක්ෂයයි මේ සායක දෙන්න එකපත් ඇවි නිකන්නේ. අවුල් කරනවා කියන්නේ ඕකනේ. ප්‍රශ්නේ තියෙන්නේ කෝකද ගෑණි කෝකද මිනිහ කියලා හඳ බෑ බැඳලා හිටලා තියෙන එක නම් ඇත්ත කතාව. ඉතින් මම දන්නේ ඔයගොල්ලන්ට ඒ ජොලිය නෑ මොකද ඔයගොල්ලෝ සර්ව සුභවාදයක් බලාපොරොත්තු වෙනවා සාසනික කවදාවත්. මේ තියෙන අච්චාරේ වාසිය ලබා ගන්න යන්නේ හැරෙත්. ඒකට යන්න වාසිය ලබා ගන්න එහා පැත්තේ ඔය එකක්වත් අල්ලන්න යන්න. ඔය එකක්වත් අල්ලන්න බෑ. හැබැයි හැම එකෙම වාසිය ලබා ගන්න ඒ කියන්නේ යොන්සොමන්ස් කාර්යය ගන්න දැන් ඉස්සරහ. එකක්වත් වග වෙන්නත් එපා. ඒකකොට සුදුමාකාර ඩයිනමිසම් එකක් නැත්නම් ඩයලෙක්ටික් ඉදිරියට යන ගතියක් තියෙනවා. හොඳයි අපි පැය භාගයකට තරම් තියෙනවා. මෑන්ට වෙලා. එනිසා අපි මෙතනින් ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කරලා ධර්ම දේශනාව විසහ සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා.